අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වෙලින්ටන් නගරේ පැවැත්වෙන දෙවෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසට ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා මේ සඳහා tempත් කරලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා දුප්පටිවිච්ඡා ච නිස්සරණීයා ධාතුයෝති චී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වගේම අදත් දවසේ මාතුකාට දෙලින් තියාගත්තේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ਸਰවඥාන්සේ වැඩ ඉන කාලෙම ඉදිරිපත් කරන ලද වටිනා සූත්‍රයක තවත් උද්ෘතයක් ඒක දසුත්තර සූත්‍රයේ වශයෙන් සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින් නම් කරලා තියෙනවා දීඝනිකායේ දීඝනිකාය කියන පොතේ අන්තිම සූත්‍රයේ වශයෙන් නැත්නම් 32 වෙනි සූත්‍රයේ වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්න හදන්නේ අපිට හිතා ගන්න අමාරු නැත්නම් විනිවිද දැක් ගන්න අමාරු කොටස් වර්ගයක් තියෙනවා. හයේ කාරණා නැත්නම් කාරණා හයක් අන්න ඒක පිළිබඳව බණ භාවනා කරන අය දැනගෙන කටයුතු කරන්න ඕනේ දැනගෙන කටයුතු කරේ නැත්නම් ඒ කොටස් පිළිබඳව වචන ප්‍රකාශ කරන්න ගිහිල්ලා තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න ගිහිල්ලා ਸਰවචන් වහන්සේට පිහිටා කටයුතු නොකිරීමෙන් නැත්නම් ਸਰවචන්සි නොකියපු දෙයක් කීමෙන් කීපු දෙයක් වෙනස් කර කීමෙන් පටලවා ගන්න. නැත්නම් පිටපොට යනවා. වරද්ද ගන්නවා. ਸਰවචන්සි කෙරෙහි වැරදියට පිහිටීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කාරණාවලදී මේවා දුර්වල දුර්ල දැනගන්න අමාරු නැත්නම් විනිවිද දක්වන්න අමාරු දුප්පටි විඥා පරිවිඥාති කියලා කියන්නේ විනිවිද දකින්නයි කියන එක. දුප්පටි විඥා කියලා කියන්නේ විනිවිද දකින්න අමාරුයි. අරහා දකින්න අමාරුයි. ඒකට පොදියටම නැත්නම් මේ හයෙටම සමූහයටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිස්සරණීය ධාතුයෝ කියලා තියෙනවා. නිස්සරණීය ධාතු හයක් මෙතන කියලා දෙන්න ඕන වෙලා තියෙනවා. අනේ නිස්සරණීය කරුණ වලින් එකක් තමයි අපි ඊයේ කියන්න උත්සාහ කරේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරේ. යම් කිසි කෙනෙක් මේ ශාසනය හොඳට අපකප්ප වෙලා හොඳට චිත්ත කාය විවිකේ ලබාගෙන චිත්ත විවිකේ සඳහා අවංකව භාවනා කරනවා. එහෙම නැත්නම් පූර්ණ කාලීනව අපි නැත්නම් කියනවා ගීගයත් ඇල්ල භාවනා කරනවා. කියන්නේ සෑහෙන කැපකිරීමක් කරලා අපි නෑනේ අබිනිෂ්ක්‍මණයක් කරලා. එහෙන් භාවනා කරන ගමන් එයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. මෙත්තා හිකෝ භික්කවේ ආවුසෝ චේතෝ විමුක්ති භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්දා අත්‍යච්ච පනමේ විහෙසා චිත්තං අරියාදාය චිත්තන්තුයි එහෙම හිටියත් මේ කියනවා එවත් මම නැත්නම් තව යාළුවෙකුට කතා කරලා කියනවා භාවනා කරන තව සබ්‍රක්මචාන් වහන්සේ නමකට මම මේ මෛත්‍රී භානාව වඩනවා. ඒ බහුලීගත කරනවා. කියන්නේ මේ ඊට වැඩිය අද වඩනවා. අද වැඩිය හෙට වඩනවා. එන්ටෙන් ටෙන් ටෙන් වැඩිපුර කරනවා. යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, පරිච්ඡිතාය, සුසමාරද්ධාය. මම ඒක යන්නේනකොට ගමනට ගත්ත වාහනයක් වාගේ. නිතරම කොයි වැඩේදිත් ඉරියා කොයි ඉරියා වෙහිටියත් හොඳට මෛත්‍රී වඩනවා. වත්තු කතාය එකම එකම බූදලේ දැන්. එච්චරමයි මගේ වස්තුව එච්චරමයි. අනුත්ථිතයම මේ අනුව තමයි පිළිලා තියෙන පරිචිතයම මම උදේ හවස පරිචය කරනවා නැත්නම් භාවිත කරනවා වැඩි වැඩි හිතට එනවා සුසමාරද්ධාය මනාකොට අරබන් ලද කොච්චර වැටුනත් මං අතාරින්නේ ආයෙසරයක් කරනවා අත්‍යච පන්න ව්‍යාපාදෝ චිත්තම් පරිආදාය දී වුණාට මගේ හිත වරින් වර කේන් යන ගතිය එනවා මට මට ව්‍යාපාද එනවායි කියලා ඉතින් එහෙම කියනවා නම් සාරිපුත්‍ර සාන්ත කියනවා මේ දෙන්නෙක් භාවනා කරනවා එක්කෙනෙක් කියලා තව කෙනාට කියනවා මේ මම මෛත්‍රී භාවනාව අරතරම් බොහොම දක්ෂව බොහොම සූරව බොහොම හිත යොදලා ඇති වෙන්න භාවනා කරනවා ඒ වුණත් මගේ හිතේ මේ නුරුස්නා ගති ද්වේෂය ව්‍යාපාදේ හිටිනවා ඒක තුන අනිත් එක්කනා කියනවා එහෙම කියන්න එපා ආයෂ්මතුන් කියලා මාහේවං ආවුසෝ අවච එහෙම කියන්න එපා මොකද එහෙම කියමනේ සර්වචනාංශයට නිග්‍රහ වෙනවා මේ සර්වචන් වහන්සේ යම් ආකාරයකට මේ මෛත්‍රී භාවනාව උගන්ලා තියෙනවා නම් ඉස්සරනම් හේතන් ආවසෝ ව්‍යාපාදස්ස යද්දන් මෙත්තා චේතෝ විමුක්ති යම් වෙලාවක මෛත්‍රී චේතෝ විමුක්ති හිතට ආවනම් ඒ හිතේ ව්‍යාපාදයක් හිටින්න බෑ ඒනි ව්‍යාපාදේ කෙලවරේක ඒ නිසා නිස්සරණය න්‍යාපාදේ සම් ව්‍යාපාදේ ද්වේෂේ සම්පූර්ණ අයිවීමක් වෙන්න ඕන ඒකටයි මෙත්තා චේතෝ විමුක්ති කියන්නේ නිසා කවුරු හරි කියනවනම් මම මෛත්‍රී භාවනා වැඩුවට කොනක ආම ව්‍යාපාදේ තියෙනවා කියලා ඒක සර්වඥ දේශිත දේශනාවට හෝ සර්වඥන් වහන්සේට හෝ එහෙම නැත්නම් සංඝයා වහන්සේලාට අනු යන කතාවක් නෙවෙයි. ගැළපෙන කතාවක් නෙවෙයි. ඉතින් ඒක මේ අපේ ජීවිතේ අපේ මේ බෞද්ධ සමිති සමාගම් වල පරිශදවල බොහෝම දකින්න අමර්ජහත් වන දෙයක්. කොච්චරද කියනවනම් මෛත්‍රී භාවනා කරන අයට විතර තරහ යන්නේ වෙන කාටවත්. ඒක මම දැකලා තියෙන එකක් මම බණ්ඩත් කියලා තියෙන එකක්. ඔය අපේ යුනිවර්සිටි එකේ ඉන්නකොට අපේ යාළුවෙක් හිටියා. ඉතින් කොල්ලෝ එකතුලා කයිවාරු ගන්න. ඒකට බණ භාවනාවක් මේවායි කතාවක් අපි ළඟ නැහැ. ඉතින් ඒ විශ්වවිද්‍යාලේ තඩබ්බර ජීවිතේ. ඉතින් ඒ කවුදෝ කොහෙදෝ නැතුව මේ මනුස්සය ඇවිල්ලා අපිට කියනවා අපේ අම්මා මේ අහවල් පන්සලේ ප්‍රධාන දායකාවක් අම්මා ගිහිල්ලා බයිටි භාවනා කරනවා කියන. ඉතින් ඒක ඇහුවා මේ අපි එහෙම බෞද්ධ කතාවක් නැහැනේ. උඹ කොහොමද දන්නේ අම්මා මෛත්‍රී භාවනා කරනවා කියලා? ගෙට්ටකොට භාවනා කරලා ගෙට්ටකොට වෙන්නේ හොඳටම ගෙදරින් ණයට බැනගෙන කිව්වා. ඒ කියන්නේ හොඳටම දන්නවා කිව්වා පන්තිරේදී කරලා තියෙන මෛත්‍රී භාවනාව කියලා. ඉතින් මට උගති එදාම වැටුණා මේ මේ භාවනා කරන අයට රුස්සන්නේ මොනම දෙයක් අය. ඔය හොස්සලගේ මැසෑනුට කේන්තියනවා. මේ මහා ලොකුවට විපස්සනා කරනවා සංකාර උපේක්ඛා ඥානෙ කියනවා මේ උදේබ්බේ ඥානය කියනවා. ඉතින් අනම්මනම් බකතවස් කතා කියනවා. කිව්වට මොකද මේ සාමාන්‍ය කතෝලික මිනිසෙකුට තරම්වත් ඉවසන්න බෑ. සම්බි මිනිසෙකුට තරම්වත් ඉවසන්න බෑ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ භවනා කරනකොට අන් දෙකක් එන්න ඕනේ. අන් ආවොත් අනින්න ඕනේ කියලා. අර අන් ගැටෙන කාලයක් වෙනවනේ වස්සන්න. එතකොට ඌ අර නීරට හරි අනින්න ඕනේ. ගහකට හරි අනිනවා. අයිතිකාරට හරි අනිනවා. ඉතින් අයිතිකාරයා දෙමැද්ද අන්දක මැදට මෝල් ගස් පාර දීපු දවසට තමයි තේරුම් ගන්නේ ඌට අංගාවට අනික් කටියට ප්‍රශ්නයක් නැහැ කියන. ඉතින් මේ සාරිපුත්‍ර සාංශි මේ කතාව එදලා දෙමිල්ලෙන් බලන්න එදත් ඔය සෙල්ලමයි අදත් ඔය සෙල්ලමයි. අදත් භාවනා කරන්න ගත්තම් ගත්ත ගමන් අං එනවා. අං ගැට. සාමාන්‍ය දිගටම ඇවිල්ලා පුපුරලා තියෙන එක නේ අං ගැට පුපුරච්චාම අර දත් වෙන කාලේ වගේ ඒක හප්පන්න ඕනේ. හැම වෙලාවෙම අනින්න ඕනේ කාට හරි. ඉතින් ඒක නිසා දැන් මේ කට්ටිය භාවනා කරලා ගෙදර ගියාම මොන ගෙදර ඉන්න කට්ටියට අනින්න පටන් ගන්නවා. මේ අංගට පුපුරනවා මෙහි. ඊට පස්සේ ගෙදර කට්ටිය මට ලියලෙවනවා අනේ ස්වාමීන් වහන්සේ මේ වැඩමුළුව දවස් 15ක එකක් කරන්න බැරිද කියලා. අයි මේ කට්ටිය ගෙදර යනකොටම වලිනේ. ඔක දවස් දිග භාවනා කරන්න කියලා මේ දවස්වල යනවා මේ නිසන්වනේ ඊමේල් රවුමක් දීර්ඝ බැරිදුම්වල සංවිධානය කරන්න නැත්තේ ඇයි? ඉතින් මම බැලුවේ බලන්නේ අර ගෙදර ඉන්න කට්ටිය. භාවනා කරන අය නෙවෙයි. ගෙදර ඉන්න කට්ටිය කියනවා මොකද මේ මල හොන්තු ගෙදර හිටපුවාම හැම එකටම ඇඟිලි ගහන. අය ගෙදර මෙහෙ ඉන්නකොට ওই දෙන දෙයක් කාලා කරබන් ඉන්නවා. ගෙදර මිනිස්සු ගැන හොයන්නේ නැහැ. අනේ අම්මා පයි එහෙම සාන්තියක් ගෙදර අයට. මං දැයන පින් කරන මිනිස්සෙක් ඒ ඇති. මොකද යන්නේ යන දන කට්ටිය අයින් කරලා තියෙනවා මේ ගෙවල් වල ඉන්න බැරි නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ වගේ කියන කට්ටිය අපි ගෙනත් තියාන මේ ඉහුර තර කර කර ඉන්නවා. මොන සාරිපුත්‍ර සාන්ති හොරකල් කරන හැටි කියන්නේ මම අද බණට බොහොම වටිනා මේකට සාධක සූත්‍රයක් හොයාගත්තා. ඒක මම ගොඩක් අහලා තිබුණා නමුත් මෙච්චරම අදාළ විදිහට තේරුම් කරලා දෙන්න සම්බන්ධකත ගන්න අවස්ථාවක් ලැබුණේ මෙන්න මේ අපි භාවනා කරනවා කියලා කිව්වට ඒ කරන දේ දිගපළල දන්නේ නැතුව මේවා කෙරුවට පස්සේ ඒකේ කිසි දෝෂයක් නැහැ කාටවත් නොකිය ඉන්නවා. කියන්න ගිය තැන තමයි අර දන්නේම නැති මිනිසෙකුට කියනවා මෛත්‍රී භාවනාව කියලා එකක් කරනවායි කියලා. ඊට පස්සේ මේ නිසලම කියනවා මට තරහක් එනවා. ඉතින් ඒ ගෙදර මිනිස්සුව දන්නේ දෙකම දන්නේ මෛත්‍රී භාවනාව කියන එක දන්නේ නැහැ. ව්‍යාපාද කියලා නම් කරබන හිටපම භාවනා කරලා. ඒක තමයි අමාරු දෙය. මේ කියාපෑම තමයි අත්‍යවශ්‍ය දේ. ඉතින් ඒකට අර ගෙදර මිනිස්සුන්ට තේරෙනවා මේ කට්ටියට විශ්ව හොඳ ඒක හැදලා තියෙන කියලා. සාමාන්‍ය විශ්ව නෙවෙයි. ඒ විශ්ව ඩබල් එක ඇවිල්ලා තියෙන කියලා. ඒක මොකද ඒක නලක් වලක් කන්නම බෑ. මේ භාවනා කරන බව කියාපෑම භාවනා කරන කනුන්ට අඟවන එක වලක් කන්නම බෑ. ඒ ඉතින් ඒ මිනිස්සුන්ට දැන් ගිහිල්ලා කියනකොට අවගොල්ලෝ ගෙදර ගියාමත් එච්චර තමයි. ගෙදර ගියාම කියන්න එපායි මට අඩු ගන්න සංකාරූපේක්ඛා ඥානෙ ලැබුණා. නැත්නම් මෙත්තා චේතෝ විමුක්තිය ලැබුණා. ඔයගේ බරපතල වචනයක් කිව්වේ නැත්නම් අර විතර තේරෙනවනේ. එතකොටත් පොඩි උණක් වගේ එකක් තියෙනවා. කියන්න ඕන නිකන් හුම්ම ගන්න බැරි යති වචනයක්. ඒතර ගෙදර මිනිස්සු හිතන්නේ මෝට සනීප කරන්න බැරි ලඩක් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ඒකට තමයි මේ සාරිපුත්‍ර සාංශේ බේත දීලා තියෙන්නේ. මේට ඉතින් අවුරුදු 2500 ගණනට ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේක විහිනිස දකින්න අමාරුයි. මේකට මේ ඉදිරිපත් කරන සාධක සූත්‍රය අහනකොට තේරෙයි මේ හය ආකාරයකට දාලා මේ සාරිපුත්‍ර සාංශේ ඉල්ලන ආයෙන් එකක්වත් අපිට අදාළ නොවෙන්නේ නොවේ. අපිට අදාළයි හැම දෙයකින්ම හැම කෙනෙකුටම යම් ප්‍රමාණයක මේ ධර්ම ගැඹීරත්වයක් වැටහෙනවා. මේ වැඩ කරන අපි එන්න තමයි බණ භාවනා කරන අපි අනිකුත් ලෝකයක් එක්ක ජීවත් වෙනකොට අපේ මේ වැඩ පිළිවෙල කිසිසේත්ම කාටවත් බරක් දෙය යුතු නැහැ. කාටවත් අන්ධකාර පෑමකට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එහෙම වෙනවනම් ඒක ධර්ම අගෞරවයක් වෙනවා. අපි මේ කරන වැඩ පිළිවෙල සැහැල්ලුවට ලක් කරා වෙනවා. ඒ නිසා ඒක බුදුජානනාංශයට නොකිය යුතු දෙයකින් කියලා නිග්‍රහ කිරීමක් වෙනවා. මොකද බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ අහිංසක වෙන ක්‍රමයක්. නිකියා පාන අන්ධහැර පාන අඟ උස්සන අයියා වෙන අක්කා වෙන ගරු වෙන නායකයා වෙන මුදුන වෙන තනක් නෙවෙයි. ඒ ඒ දේ කෙලස් නම් එක නොවි ඉන්නේ කොහොමද කියන එක තමයි සර්වඥාන්සේ පෙන්වන්නේ. පෙන්නන ඉවරලා සර්වඥාන්සේ පිරුණා පෑවට පස්සේ ඉතින් ඒ කට්ටිය භවනා කරන අය ඒ සර්වඥාන්සේ අපේක්ෂා කරපො නැති දෙයක් කරනවා. දැන් මේ කතාව මේ සාරිපුත්‍ර සාන්තේ මතු කරලා පෙන්නන සරුවත්‍යංශයේ ජීවමාන වැඩ ඉන්න කාලේ. ඉතින් මේ සූත්‍රයේ තියෙන්නේ ඔච්චරයි. යම් කෙනෙක් කියනවනම් මම මිත්තා චේතුමතින් භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා පරිත්‍යාය සුසමාරද්ධාය අත්තච පණමේ ව්‍යාපාදෝ චිත්තං පරියාදාය තිත්තන්ති කියලා මම මේ තරම් මහන්සිලා භාවනා නම් කරනවා. ඒ වුණාට මට මගේ හිත ද්වේෂයෙන් යටපත් වෙනවා කියලා ඒක වෙන්න බැරි දෙයක්. මේ දෙක දෙපැත්තක් මේ දෙක එකට හිටින්න බෑ. මේක ਸਰවඥ දේශනාවට ගැලපෙන්නේ නැහැ. සර්වඥංශක නිග්‍රහයක් වෙනවා. සංඝයාට කරන නිග්‍රහයක් වෙනවා. ධර්මයට කරන නිග්‍රහයක් වෙනවා. ඒක නිසා මොකද හේතුව ව්‍යාපාදේ සම්පූර්ණ නැතිවීමට තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ නිසා මෛත්‍රී කරනකොට ව්‍යාපාදේ තියෙනවා කියලා කියනවනම් ඒ මේ වතුරයි ගින්දරයි වගේ. වතුර තියෙනවා ගින්දර තියෙන්න බෑ ගින්දර තියෙනවා වතුර තියෙන්න බෑ. ඉතින් මෙන්න මේ ගැටේ දකින්න අමාරුයි. බින්ද ගැටේ අපි මොකද අපි බුද්ධ විදින දෙයක් මේක. අපි අනන්තවත් භාවනා කරනවා මෛත්‍රී භාවනාම කරනවා. කෙරුවට මොකද නුරුස්නා ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක දෙකක් ඒක නිසා අපි කොතනක හරි මේ දෙකෙන් කෙලවරක් දකින්නකම් ගියේ නැත්තම් අපිට මේ ශාසනිකෙන් ගත හැකි උපරිමයි මෛත්‍රී භාවනාව මෛත්‍රී චේතෝ මුත්‍ය ලැබිලා නෙමෙයි අර බාගෙට තියෙනකොට තමයි අර වගේ මේ පියාපාදේ ඇවිල්ලා හොල්මන් කරන්නේ ව්‍යාපාදයවිලා කරදර කරන්නේ. ඒ නිසා අපි මේ වගේ ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ල වෙලා මේ මට්ටමේ ඉඳන්දි මේ සාරිපුත්‍ර සාංශය උගන්වන පාඩම දැනගෙන අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම නැතුව මේ මිත්‍යක් කරේ කරමයිටි බහනාට උසුළු විසුළු කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් එහෙම එනකොට කේන්ති අනේක පුද්ගලයා කරන දෙයක් නෙමෙයි ඒ හැටි. ඉතින් ඒකට මොකද්ද බුද්ධ හදවතෙන් වහන්සලා දෙන උත්තරේ? මොකද්ද සාරිපුත්ත මහෞත්මයන් වහන්සලා දෙන උත්තරේ කියලා ඒකට මේක තියෙන්නේ මම අපි කතා කරන දසුත්තර සූත්‍රයේ තියෙන්නේ දීගනිකායේ අවසාන සූත්‍රයේ වශයෙන් 32 වෙනික වශයෙන් දැන් මම මේ පෙන්වන්න හදන මෙත්තා සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා ඒක උගෝ දෙනෙක් එච්චර මෛත්‍රී භාවනා ගැන කතා කරනකොට සඳහන් කරන්නේ නැති සූත්‍රයක් අපි සාමාන්‍ය කර්ණිමිත සූත්‍රය මේ මෙත්තා මිත්තානි සංස සූත්‍රය මිත්තානි සංස සූත්‍රය වගේ දේවල් මෛත්‍රී භාවනාවට ගොඩක් සම්බන්ධ කරලා උපුටා දක්වනවා මේක මෙත්තා සූත්‍රය කියලා මම සඳහන් වෙලා තියෙන්නේ සංවිතනිකායේ මහා වග්ගයේ දෙවෙනි කොටසේ තියෙන. ඒකෙදි ලස්සන කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරේ මම හිතනවා අපිට මේ කාරණාව තේරුම් ගන්නත් බරපතලකම තේරුම් ගන්නත් එහෙම නැත්නම් මේක විනිවිද දකින්න බැරි ඇයි කියන එක තේරුම් ගන්නත් ගොඩක් උදව් කරයි කියලා. හරියටම මේ දසුත්‍ර සූත්‍රයේ තියෙන කාරණා 6 වගේ එතන කාරණා හතරකට විතර බොහොම ලස්සන උත්තර ටිකක් තියෙනවා. ඒක මේ සාර මණ්ඩයක් වාගේ. ධර්මයේ තියෙන තාම ගැඹුරක් වාගේ. ඒක ඉතින් ඇත්තටම අර ඊයේ මම මතක් කරන්න උත්සාහ කළා වගේ හුදුට විපස්සනා කරපු කෙනෙකුට මේක ගෝචර වෙන්න ඉඩ තියෙනවා. එimhe විපස්සනා නොකරපු කෙනෙකුට මේක සමහර විටක විශේෂයෙන්ම ආධුනිකයන්ට බරපතල විදිහට පේන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ බරපතලයි කියලා අහක දාන්න බෑ ධර්මයේ කියන එක කොහොමවත් ගැඹුරුයි. ධර්ම කියන එක බොහොම ඔය අපි හිතන තරම් ලේසි නේ අපි ඔය තේරුම් ගත්ත කොටස නෙමෙයි ඒ ඒ හරහා ඒක අත්දැකලා අපිට යන්න තියෙන ගැඹුරක්. අන්නේ ගැඹුරට ගෙනියන්නයි බුදුචානන්සේ සඳහන් කරන්න පුළුවන් තරම් ජීවිතේ තරුණ වයසේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුණේදී මේක තේරුම් ගන්න. ඒකට ඒක යොද යොදා යොද යොදා ඩිඩක් වෙනකොට වයසට යනකොට මරණයට කිට් වෙනකොට ඒක මේ ක්‍රියාවත් කරන ආකාරය ධර්මය හේතුඵල ධර්මය ක්‍රියා වෙන ආකාර හොඳට තේරුම් ගන්න පුළුවන් අර මානසික මට්ටම හදාගත්තා නම් සම්මාදිට්ඨිය හදාගත්තා නම් සම්මා සංකල්පය හදාගත්තා නම්. ඉතින් ඒකට හොඳට හේතු වෙනවයි කියලා මම හිතනවා හේතු වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා මේ මෙත්තාසහගත සූත්‍රය සර්වචන් වහන්සේ කෝලිය ජනපදයේ හලිද්දාවසන කියන ගමේ වාසය කරනවා. ඒ බ්‍රාහ්මක බ්‍රාහ්මණෙක් හදලා දීපු ආරාමයක. ඉන්නකොට ඒ වාසයේ ඉතින් අනිසංඝයා වහන්සේලා මේ සදී පැහැදීගෙන බණ භාවනා කරනවා. කරන සංඝයා වහන්සේලා උදේ චිවුරු ඇඳගෙන පාත්‍රය අරගෙන කරේ දාලා දැන් යනවා පින්නපාත. යනකොට එක හාමුදුර කෙනෙකුට කල්පනා වෙනවා ගමන යනකොට පාම පින්නපාතේ බෙදන්න තරම් වෙලා ඇවිල්ලා නැහැ. කල් වැඩි. එළියට බෑලා තිනවා කල් වැඩි. අපි හිතමු 10ට නම් පින්නපාතේට පොතුසලා මේ හාමුදුර 9ට විතර පිට වෙනවා. ඉතින් ඒ නිසා හිතනවා ළඟ තියෙන අන්‍ය තීර්ථකාරාමයකට. එහෙම නැත්නම් වෙනස් ආරාමයක් වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ සාකා තැනකට ගොඩ වෙනවා. කොට බොහොම සතුටු සාමිච්ච කතා කරනවා. දැන් අපි මේ දැන් බෞද්ධ වශයෙන් දැන් ඉන්න කාලේ අපි පල්ලිකට ගොඩ වෙනවා බොහොම කලාතුරකින් වෙන්නේ. එහෙම නැත්නම් කෝවිලකට ගොඩ වෙන එකට. එහෙම නැත්නම් මුස්ලිම් පදේ ගොඩ වෙන්නේ නැහැ අපි. මොකද ඒක අපි මේ අපිට වැඩක් නැහැ කට්ටිය මිත්‍යා දෘෂ්ටි කියාගෙන ඉන්නම තේ කාලේ එහෙම එකක් තිබිලා නැහැ. සර්වඥාන්සේ පවා ඒ අනිතීතක ආරාම වලට යනවා. ඒ ගිහාම ඒ වෙන සංසිද්ධිය විස්තර කරලා පෙන්නලා තියෙනවා. දෙගොල්ල අතර කොච්චර සුවද භාවයක් තියලා තියෙනවද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් ගිය ගමන් අර අන්‍ය තීර්ථකාරාමේ කට්ටිය බොහොම සාදරයෙන් පිළිඅරගෙන ආ වාඩි වෙන්න කියලා ඒ ශාන්තෙන් අහනවා අපි මේ හම්බ වෙනකන් හිටියේ අපිට කාරණාවක් දැනගන්න ඕනේ. මේ කියලා ඔබතුමන්ලාගේ ශාස්ත්‍රඥ වහන්සේනේ දැන් සරුවච්චන් වහන්සේ සරුවච්චන් වහන්සේ කියනවානේ මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා නීවරණයෙන් හිත අයින් කළා, උපක්ලේශ ධර්මයන් හිත අයින් කළා, ඇහැ අන්ධ කරන ධර්මයන් අයින් කළා, මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්නේ කියලා. මේ වඩලා එක දිශාවට, දෙවි දිශාවට, තුන් දිශාවට, හතර දිශාවට ඒක හැම පැත්තටම වැඩෙන විදිහට මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න කියලා ඔබ වහන්සේලා ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සාස්ෘණ වහන්සේ වෙන මේ සර්වචනාන්ති දේශනා කරනවානේ. අපිට අපේ අපිත් අපේ ගෝලයන්ට ඒ විදිහටම කියනවා. අපිත් කියනවා ඉස්ලාම නිවර්ණයින් කරගන්න. ඒවා ප්‍රඥාව දුර්වල කරනවා. ඒවා අන්ධ කරනවා. පක්ලේශ හිත අවුල් කරනවා. ඊට පස්සේ මේ මෛත්‍රී භාවනා වඩන්නේ කියලා. වඩලා එක දිශාවකට දෙ දිශාවට තුන් දිශාවට හතර දිශාවට අප්‍රමාණ සත්‍ය විශේෂයි මෛත්‍රී චේතු මිත්‍ය වඩන්න කියනවා. ඉතින් දැන් ඔය කාරණාව දිහා බලනකොට මොකද්ද සරුවච්චන් ආශයේගේ අපේ ඇති වෙනස? මොකද්ද ඕගොල්ලන්ගේ භාවනා ක්‍රමයේ අපේ ඇති වෙනස? කොයි කොයි විදිහට මේක නානාකාර වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දැනට ථේරවාදී බෞද්ධ නිකායක් වශයෙන් අපි පිළිකාර ගන්නවා මේ මෛත්‍රී භාවනා ක්‍රමයේ තියෙන අපි ළඟ විතරයි කියලා. නමුත් මෙතනදී පේනවා සරුවඥාන්සේ වැඩ ඉන්න කාලේ අන්‍ය තීර්ථකයෝ හරියටම ඒ විදිහටම අඩු ගන්න දැනගෙන ඉඳලා තියෙනවා කරලා තියෙනවා. කරලි වෙලා සංඥා වංශනම කාපුවාම අහනවා. ඔබ වහන්සේත් මෛත්‍රී භාවනා කරනවා. ඔබ වහන්සේත් මෙහෙම මෙහෙම කරනවා. අපිත් එහෙමයි කරන්නේ. මොකද්ද අපි වෙනස? දැන් මේ හාමුදුරුවන්ට කියා ගන්න උත්තරයක් නැහැ. ඒ හාමුදුරුවෝ ඒකේ පුතේ සඳහන් කරලා තියෙනවා. විරුද්ධ වෙන්නෙත් නෑ මේ අන්‍ය තීර්ථක ඇත්ත කියන කතාවට. අනේ හොඳයි සාදු සාදු කියලා පිළිගන්නෙත් නෑ. අපේ වගේ මේ ඇත්තොත් මෛත්‍රී භාවනා කරනවා. ඊට පස්සේ හිතා ගන්නවා මම මේ කියලා සබොච්චන්සෙන් අහන්න ඕනේ කියලා. කියලා එක්කෝ එක ප්‍රකාශ කරලා හො නැතුව ඉතින් පින්නපාති වත්. පින්නපාති කියලා පින්නපාති ලබාගෙන යනවා දානේ වළඳලා. හවස යනවා සරුවචනන්ස ළඟට. ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ පැත්තෙන් මම යනකොට වෙලා වැඩි දියුණු නිසා මම ගියන්නේ තීර්ථකාරාමයකට. ගියාට පස්සේ ඒ ඇත්තෝ මෛත්‍රික සාකච්ඡාවට පෙළඹුණා. ඒගොල්ලෝ කිව්වා සරුවචනාංශයේ යම් ආකාරයකට මේ මෛත්‍රී භාවනාව වඩන්න උපදෙස් දෙන්නේ. නැත්නම් කමටහන් දෙනවා කියලා කියන්නේ. කමටහන් දෙන්නේ ඒ විදිහටමයි අපි දෙන්නේ. ඒ විදිහටමයි ඉස්සලා නිවරණ නැති වෙනකන් ඉඳ ඊට පස්සේ මෛත්‍රී ධ්‍යාන වශයෙන් අපේ වශයෙන් කියනවනම් වඩලා උතුරු දිශාට දකුණු දිශාට ආදි වශයෙන් ඒකට මෙත්ත පරණ පරණී කියලා කියන හතර පැත්තට පතුරවන කතාවක් තියෙනවා. ඊට පස්සේ මදහත් හිතවත් අහිතවත් කියන ඔක්කොම වර්ග වලට සත්වයන් කෙරෙහි ඊට පස්සේ දිව්‍ය මනුස්ස තිරිසන් ඔක්කොටම මෛත්‍රී පතනවා. ඒ වචන ටික ඔක්කොම කියලා කියනවා අපිත් ඒ දේ කරනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ලහනවා ඉවර කරලා දැන් ඔබතුමලාගේ අපේ වෙනස මොකද්ද කියලා. මම මොනවක්වත් කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ. මම මේක ප්‍රතික්ෂේප කරෙත් නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒක සාදරයෙන් පිළිගත්තෙත් නැහැ. මම හිතාගත්තා සරුවචනසි ගහන්න ඕන කියලා. ඊට පස්සේ සරුවචනහන්සේ දෙන උත්තරේ තමයි අපට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන මේ දසුතර සූත්‍රයට අටුවාවක් වාගේ නිකන් හරියට අර්ථකථනයක් වෙන්නේ. එතෙන්දි සරුවචනහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මහණී වගේ ඇහුවොත් මේ අපිත් ඒ විදිහටමයි කරන්නේ, ඔයගොල්ලත් ඒ විදිහටමයි කරන්නේ කියලා එයාගෙන් අහන්න කියලා කතං භාවිතා උසෝ මෙත්තා චේතෝ විමුක්තිං මොන විදිහට වැඩුවොත් නොයි කියන චේතෝ විමුක්තිය ලැබෙන්නේ කිං ගතිකා. ඒකෙන් කොහටද ගෙනියන්නේ? කිං පරම අවසාන කරලා තියෙන්නේ මොකද්ද? මේ විදිහට වටන ඔයගොල්ලෝ වඩන භාවනාවේදී අවසාන ඵලය මොකද්ද? කිං පරියෝසානා. ඒක කෙලවර කරලා තියෙන්නේ මොකෙන්ද කියලා. ගොල්මයිටි භාවනා කරන ක්‍රමයේ කියනවා හරි. හරි හෝ වේවා වැරදි හෝ වේවා. එතකොට ඔය කියන මෛත්‍රිය වඩන යාන්ත්‍රණයක් තියෙන එපා වඩන ක්‍රමයක් තියෙන එපා වඩන අපි අපි කියන මේ භාවනා ක්‍රමය කියලා ප්‍රතිපදාවක් තියෙන එපා ඒක නා ඒ වගේම එහෙම කරනකොට යන පාර කොහොමද දන්නේ දැන් මෛත්‍රිය දිහාට යන්නේ නැත්නම් මේ හිතලුවක්ද එහෙම නැත්නම් මේ මේ මනෝ විකාරයක්ද භාවනා වෙනවද කියලා කිං පරමා එහෙම ගිහිලා කොතෙන්ද යනකන්ද යන්න පුළුවන් මෛත්‍රී භාවනාවේ වඩනකොට බැලු තහන පාන සත්‍යය මෛත්‍රී භානාව කරුණාව මුදිතා භානාවල දැන් තැනකට ගිලන අතර වෙනවා. ඒ නිසා කොතනින්ද පරමාර්ථ වෙලා තියෙන්නේ. කිං පලා ඒ ටික අහ කන දෙයක් නෙවෙයිනේ. අපේ ජීවිතේට යම් ඵල ප්‍රයෝජනයක් තියෙන විශේෂයෙන්ම භාවනා ජීවිතේට කිං පරිෝසాన අවසාන වශයෙන් මොනවද ලැබෙන්නේ කියලා අහන්න. එතකොට දෙන්න පුළුවන් උත්තරෙන් ඔන්න අල්ලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේ නිකන් කටපාඩම් කරලා කියෝන එකක්ද? එහෙම නැත්නම් මේ ප්‍රයෝජනේ සලකලා කරනවාද කියලා. මම මේ කියන වචනේ හොඳට අහන ප්‍රයෝජනේ සලකලා කරන එක. බුදුජානනාංශකේ තියෙන ප්‍රයෝජනේ සලකලා කරන ගතිය මේ. මම මෛත්‍රී භාවනා කරා මෙච්චර කෙරුවා මෙච්චර කෙරුවා කියලා ඉලක්කම් ගණන් කියන එක නෙවෙයි. ඒ කරනකොට උඹට මොකද වුනේ? කොහොමද හිත වැඩුනේ? මොකද්ද හම්බෙච්ච ඵලය? මොකද්ද පරමාර්ථ නිෂ්ඨාව කියලා බුදුදහම ඊට පස්සේ කියලා මහණෙනි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දෙවියන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ සරුවචනාංශය ඇර. එක්ක සරුවචනාංශගේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ නැත්නම් මම මේ කියන්නේ අහලා කියන්න ඕනේ කියලා බුදුජානනාංශය දෙනවා. බුදුජානනාංශගේ ශාසනේ ඒ කියන මෛත්‍රී භාවනාවේ ඔය කියන කොහොමද වඩන්න ඕනේ කොහොමද පාර තමන්න තේරෙන්නේ කිය යනවද නැද්ද කියලා කොහෙන්ද කෙලවර වෙන්නේ මොනවද ප්‍රප්‍රෝජන පරිෝසානේ අවධානය මොකද වෙන්නේ කියලා විස්තර කරන ටික තමයි අද සමස්තයක් වශයෙන් පොදුවේ කියන මෛත්‍රී භාවනාවේ නැති කොටස. ඒ කියන්නේ දැනට මේ කරන ක්‍රමේ අරණිකායවලත් ඒ සාස්ත්‍රුරුත් කරලා තියෙනවා. අවසානට වගේ ඒගොල්ලෝගේ මේ වගේ ලියවිච්ච සූත්‍ර නැහැ. પરම්පරාව පැවිතිලා නැහැ. ඒ නිසා අපේ පරම්පර පොතේ තමයි අපේ මේ මෙත්තා සූත්‍රයේ තියෙන පොතේ තමයි ඒගොල්ලෝ එදා කරපු දේ වාර්තා වෙලා තියෙන්නේ. අද වුණත් නිගණ්ඨනාත පුත්ත එහෙම නැත්නම් මහාවීර දේශනා ගොඩාක් තියෙන්නේ සරුවචනාංශික පොත්වල. හැබැයි මහාවීර කියන නිගණ්ඨනාත පුත්ත කියන පුද්ගලයාගේ ලියවිච්ච පොත් අපේ වගේම සූත්‍ර තියෙනවා. අපි වගේම උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සම්පූර්ණ ඇඳුන් නැතුව එහෙම නැත්නම් ඇඳුම් සුදු රෙද්දකින් වහගෙන ඉතාමත්ම රූක්ෂ ප්‍රතිපදා රැකගෙන ඒක ගැන ඉගෙන ගන්න ඕන අපේ සූත්‍ර කියවන්න. ඒ ගැටෙන අවස්ථාවල විස්තර මේකේ තියෙනවා. මේක මේ නිගණ්ඨනාථ පුත්‍රේ කතාවක් නෑ. අන්‍ය තීර්ථක කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඒගොල්ලොත් ඒක කියලා දීලා තියෙනවා. බෑ අවාසනාවට හෝ වාසනාවට ඒගොල්ලන් කිසිම පොතක පතක ඒගොල්ලන්ගේ අයිති ලියකිවිල්ලක ඒක නෑ. අපේ ලියකිවිල්ලක තියෙනවා ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ බහු ජනතාව මේ මෛත්‍රී කරනකොට අන්නර මිනිස්සු කෙරුවා වගේ කොහොමද කරන්න කියලා මෙත ප්‍රතිපදාව පිළිබඳව එකඟතාවයක් ඇත්තෙත් නැහැ. කොහොමද මෛත්‍රී ගමන යන පාරේ හැදී එහෙම නැත්නම් මොකක් પરමාර්ථ කරගෙනද තියෙන්නේ? මොකද්ද මනසට හම් වෙන ප්‍රයෝජනය? මොකද්ද අවධානය කියන එක? භාවනා කරන උගදෙනෙක්, ඕ භාවනා කමට හඳෙන උගදෙනෙක් හිතලා නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලන් හිතලා ගන්නත් බෑ. ගන්න පුළුවන් වෙන එකම ක්‍රමය මේ සරුවචාන්සේ දේශනා කරන ක්‍රමේ අහඬ සුත්තමේ වශයෙන් අහඬ අහලා බලනද මේ අනේ මම කොච්චර මෛත්‍රී භාවනා කරවත් මට කියෙන් තියනවනේ කියන කතාව ඇහෙනවනම් එනතන අන්නේ තීර්ථිකොත් කියනවනම් අපිත් භාවනා කරනවායි කියලා. ඔය දෙකම උත්තරත් තියෙන එපායි සරුවචාන්සේ මෛත්‍රී භාවනා කියලා තියෙන. සෙල්ලම් බඩුවක් වශයෙන් නෙවෙයිනේ. ප්‍රයෝජනේ සලකලානේ. ආන්නේ ප්‍රයෝජන ලැබීම සඳහා අපි මෛත්‍රී භාවනා කෙසේ වැඩි යුතුද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නය විනිවිද බලන්න බැරි ප්‍රශ්නය සාරිපුත්‍ර සාංශේ පවා පිළිගන්න මේ ප්‍රශ්නේදී අපි එහෙම නැත්නම් සීරුවෙන් භාවනා කරන අපි කෙසේ ක්‍රියාත්මක වෙ යුතුද කියන එක තමයි පුද්ගලික වශයෙන් අපේ પરමාර්ථය බිය යුත්තේ. එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් අපි සාමූහිකව හිතේදී යුත්තේ. ඒ සඳහා සරුවචනාචේ <clears throat> මෛත්‍රී භාවනාව කතම් භාවිතා භික්කවේ මෙත්තා චේතු විමුක්ති කියන වචනේ අහලා මහන්නේ මේ අව්‍යාපාදය දම්ව්‍යාපාදේ නැති බව 100ක් ළඟා කර ගන්න නම් මෛත්‍රී භාවනා කෙසේ වැඩි යුතුද කියන වචනේ දැන් ਸਰවචනාංශේ ਸਰවඥ අදහස ඉදිරිපත් කරනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව ඔය කියනා වූ ඵල ලබන්න ඔය ලබන්නා වූ කෙලවරට යන්න නම් සඳහන් කරලා තියෙනවා ඒකේනා අත්ත බොජ්ජංග වල අපි දන්නවා සතිය සති සම්බොජ්ජංගෙන් තමයි පටන් අරගන්නේ බොජ්ජංග ධර්ම. අන්නේ සති සම්බොජ්ජංගය වඩන්න කියනවා. එහෙම නැත්නම් සති සම්බොජ්ජංගයේ පන්නරේ තියාගන්න කියනවා. එහෙම නැත්නම් සති සම්බොජ්ජංගය විපුල භාවයටපත් කරන්න කියනවා. සති සම්බොජ්ජංගය විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වස්සක් ගන්න පස්සේ මේ සතිය වඩන ලද සතිය ඒ කියන්නේ මෙන්න මෙහිමයි එකට අර්ථය දෙන්නේ මේ සතිය කියන ධර්මය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලක සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම් කරනවා නම් නිකම් මතක් කිරීමට සතර සතිපට්ඨානේ සතර ඊර්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන් වීරිය පංචේන්ද්‍රයේ පංච බල සත්බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒක පොත්වල ගොඩක් ලාට ප්‍රසිද්ධයි. අන්න එතනදී සතර සතිපට්ඨානය කියන්නේම හති සතිය හතර જાතිය. එතන හතරක් තියෙනවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා හතර පොලක සතිය වැඩෙනවා. අපි ඒක පටන් ගන්නෙ කායනුපස්සනාවෙන්. වඩනකොට වඩනකොට වඩනකොට ඒක අරූප ද්‍රව්‍ය වන වේදනා, චිත්ත ඊට පස්සේ සමස්තය වශයෙන් කියන ධර්ම දක්වපැති වෙනවා. ඊට පස්සේ යා ඒ සතිපට්ඨාන සතිය කියන මේ සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වඩනවා. සතිය ඉන්ද්‍රියක් වෙනවා. හරියට කියනවනම් ශ්‍රද්ධාව අඩු වෙච්ච වෙලාවක, වීර්ය අඩු වෙච්ච වෙලාවක, සමාධිය අඩු වෙච්ච වෙලාවක, ප්‍රඥා අඩු වෙච්ච වෙලාවක සතිය ඇවිල්ලා නායකත්වය අරගෙන කියනවා. ශ්‍රද්ධාව නැතුනට බය වෙන්න එපා. වීර්ය නැතුනට බය වෙන්න එපා. සමාධි ප්‍රඥා නැතුනට බය වෙන්න එපා. මේ සතියට පුළුවන් නැත්නම් මට පුළුවන්. ඒව නැවත මතුවෙන තැනට යනකම් ගෙනියන්න ඒ නිසා මට ඉන්ද්‍රිය භව නායක බව දෙන්න. මම නායක බව ගන්නවා. අරගෙන මම මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ ওই වෙච්ච පාඩුව ওই වෙච්ච පසුබෑමට මම උත්තර දෙන්නම් කියලා ඉන්ද්‍රිය ධර්මයක් බාටපත් වෙනවා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය කියලා. ඊට පස්සේ මේ සතිපට්ඨාන සති ඉන්ද්‍රියක් බාටපත් වෙනවා. ඉන්ද්‍රිය සතියක් බාට. ඊට පස්සේ ඒක තව ඉදිරියට යනකොට ඒකේ නා සති බලය බාටපත් කර ගන්නවා. සති බලය කියලා මේ මේ අද යන ධර්ම දේශනා මාලාවට ගැලපෙන විදිහට කෙටි හඳුනා දීමක් කරොත් Tamanට සතිය නැති උණයි කියලා හිත ප්‍රමාදයට වැටමයි කියලා හිත නරක කරගන්න නැති එක්කනට කියනවා සති බලය ලැබුවයි කියලා. Taman මෙතෙක් වඩන ලද සතිය කැරෙනවා. Taman මෙතෙක් වඩන සතිය පාත්තගෙන යන්න බැරි වෙනවා. ඒ බැරි වුණාට ඉසాత බඳගෙන අඬන්න යන්නේ එයා ඒ ගැන පශ්චාත්තාප නොවි නැවත සතිය ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි යා බලන්නේ. දැන් සතිය නෑ. සති බව දන්නවා. ඒ බව දැනගෙන පශ්චාත්තාප වුණොත් යාර කවදාකවත් තමන්ගේ මොලේ ක්‍රියාවත් කරලා උත්තරයක් හොයන්න හම්බ වෙන්නේ නෑ. මොකද අර පශ්චාත්තාපෙ තියෙච්ච බංකොලොත් හිතක්. ඒක පශ්චාත්තාප හිතක්. ඒක හීන මානටපත් වෙච්ච හිතක්. ඒක තමයි කෙලස් කියන්නේ. නෑ මේක එහෙම බංකොලොත් කරගන්නෙත් නෑ හීන මානටපත් කරගන්නෙත් නෑ පශ්චාත්තාප වෙන්නෙත් නෑ. හොඳයි මම ඉන්නේ දැන් නරක තැනක. සතිය නෑ. මම නැවත කොහොමද සතියට යන්නේ කියලා කල්පනා කරලා කවදාද දිනුවයි කියලා හිතමු. අද අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට එහෙම අවස්ථා දෙක තුනක් අපි දැක්කා. මේ එක එක සටහන් ආකාර දැක දැක ඉන්නකොට ඔන්න දන්නවා මම ඉන්නේ සතිය නෙවෙයි කියලා. එතකොට දන්නවා මේ මේක විවිධ වර්ණ විවිධ හැඩතල දැක දැක ඉන්නකොට මේ පැත්තේ ඕනනම් දැන් සතිය වඩපු ආනපන තියෙනවා. මම සතිය වඩපු ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙනවා. එනවා අර අර කැඩිච්ච තැන ඉඳලා හිත පිට ගිය තැන ඉඳලා තමගේ මූල කර්මස්ථානට ගෝචරජ්‍යත් භූමියට පැමිණීම කවදා හෝ අගය කරන්න පටන් ගත්තොත් ඒක මෙතෙක් වඩන ලද සතියේ ඊගාව පියවර කියලා යෝගාවචරයා කොච්චර හිත පිට ගියත් සතිය නැවත gedara කරා පැමිණෙන ගතිය වළක්වන්න කිසිම කෙලෙසයකට බෑ. පහුවෙලා හෝ ඒක කරගන්න පුළුවන්. අන්න ඒකට වෙන්න නම් ඒක ඒකේ ආශිර්වාදේ ලබන්න හිත පිට ගියා කියලා පශ්චාත්තාප වීම කරන්න නරකයි. පශ්චාත්තාපේ තමයි එතන අපේ හිත මුවා කරන, අන්ධ කරන, ප්‍රඥා දුර්වල කරන නීවරණ බාටපත් වෙන්නේ. එහෙම සැක කරන්නේ නැතුව කමන්නේ පිට ගියාට කමන්නේ මට ගන්න පුළුවන්නේ. මම ඉඳගෙන ඉන්නේ. මම ආනාපානේ සතියෙන් කිරුවත් නැතුවත් ආනාපානේ නැති වෙලා නැහනේ. ඒක තියෙනවනේ. මට යන්න පුළුවන් කියලා මෙන්න මේ විශ්වාසය අත්දකපු කතාවල් අපි අද ධර්ම සාකච්ඡාදී මතු කරගත්තා. මේක නැවත නැවත කරනකොට කාට හරි තේරෙනවා නම් හිත පිටට ඇදලා දාන්න කෙලෙස් වලට බලයක් තියෙනවා. හැකියාවක් තියෙනවා. නමුත් නැවත අරමුණට යන බලය නැති කරන්න කෙලෙස් වලට බෑ. ඒකට පුළුවන් වෙන්නේ සැක කරනවා නම් විතරයි. අයියෝ කියලා ඉසాత බඳගත්තොත් තමයි. එහෙම නැත්නම් පශ්චාත්තාපුනොත් තමයි. නැත්නම් හීන මානට වැටුනොත් තමයි. ඉතින් ඒක තමයි අද ගොඩාක් වෙලාවට ඇහෙන්නේ කමඨාන් සුද්ධ කරනවා. හිත පොඩ්ඩක් පිට ගිය ගමන් ඉතින් චෝදනා කරනවා ඇයි මෙච්චර සතිය වඩන මට හිත පිට ගියේ ඇයි මෙච්චර සතිය වඩන මට හිතවිලි එන්නේ ඇයි මෙච්චර සතිය වඩන මට වේදනා එන්නේ ඇයි මෙච්චර සතිය වඩන මට මේ පුංචි සද්දෙකවත් හිත කැඩෙන්නේ කියලා ඒක දිහා බලන්නේ චින්ත කන්දක් කරගෙන එතකොට සතියේට බලපරාක්‍රමේ යොදලා විහිදලා ඉන්න බෑ ඒ වෙලාවේදී කවදා හෝ බණ අහලා අහලා අහලා සතිය වඩලා වඩලා වඩලා කමඨාන් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කරලා ඔය කොච්චර හිත පිට ගියත් නැවත ගන්න පුළුවන්කම තමයි පශ්චාත්තාවකින්තරව නැවත සතියට ගන්න පුළුවන්කම තමයි සති බලය කියන්නේ. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා පමාදේ න කම්පතිති සති බලං. පමාවට හිත වැටුණයි කියලා අප්‍රමාදේ කැඩුණයි කියලා න කම්පතිති කම්ප වෙන්න එපා. නැවත අරමුණට ගන්න. ඒකට අපි කියනවා සති බලය කියලා. අන්නේ සති බලය තමයි බලවත් සතිය ඊගාට බොජ්ජංග සතියක් බාටපත් වෙනවා. ඒ කියන්නේ මේ බලවත් සතිය අපි වඩන පශ්චාත්තාප නොවන සතිය දේශපාලන නායකත්වයකට හොඳ දෙයක්. රටක වීරත්වය ඇති කරගන්න හොඳ දෙයක්. ආර්ථිකයක් ලබන්න බිස්නස් කරන්න හොඳ දෙයක්. සමාජශීලී ගත කරන්න හොඳ දෙයක්. නමුත් තාම ඒක ලෞකික භව සම්පත්තිය වලට විතරක් හේතු වෙලා ඉඳිද තියෙනවා. කවදා හෝ ඒක එතික් දක්වා සත්‍ය වඩාගත් එක්කන මම මේක ලෝකෝත්තර පැත්තට දාගන්න ඕනේ. නිවන් දැකීම සඳහා ගන්න ඕනේ. කෙලස් කැපීම සඳහා ගන්න ඕනේ කියලා මම ඇයි මෙහෙම කියන්නේ? අද බටහිර ලෝකේ වඩන සතිය වඩන තාක්කල් වඩන්නේ ලෞකික සම්පත් සඳහා. ඒ එක්කෙනෙක්වත් නිවනට නෙවෙයි. ඒගොල්ලන්ගේ වැඩ මේ න්‍යාය පත්‍රේ නිවන නැහැ. ඒනවා සත්‍ය ගැන ගොඩාක් දක්ෂකම් තියෙනවා. ගොඩාක් පරිශ්‍රණ යනවා. ගොඩාක් අපේ මේ සම්ප්‍රදාන කුල බෞද්ධයට වඩා බොහොම ඉස්සරහින් ඉන්නවා. නමුත් මේගොල්ලෝ වඩන්නේ සත්‍ය බිස්නස් බුද්ධිසම් කියලා කියන්නේ. ඩොලර් මෙච්චර ගාණක් දුන්නොත් මෙච්චරක් සතිය වඩලා දෙනවා. එතකොට මෙන්න මේ මේ ආනිසංශ තියෙනවා කියලා කියවන ආනිසංශ වල පැත්තකවත් තියනවාද කියලා බලන්න නිවන කියන වචනේ. කවදාවත් නැහැ. ඒ කියන්නේ සත්‍ය ගෙනියලා තියෙනවා මේ මේ කරන විග්‍රහය හැටියට හොඳ බලවත් විදිහට. නමුත් බොජ්ජංග පැත්තට දැබ්බු බෝධිය සදා අංගයක් වෙලා නැහැ. බෝධිය සඳහා අංගයක් වෙනවා කියන එකට නිකන් පතල හරියන්නේ නැහැ සති අතෙන්ට ගෙනියන්නත් ඕනේ. ඉනේට යනකන් හිතා ගන්න ඕන ලෞකික ලෝකෝත්තර දෙපැත්තම මේ සති ආනිසංශ ගෙන දෙනවා. ඒ ලෞකික ආනිසංශ හරියට කියනවා නම් දානයක් දීලා මට අරක ලැබේවා මේක ලැබේවා කියලා පතනවා වගේ. ඒත් අපි අහලා තිනවා දානයක් දීලා එහෙම පතන්න දෙයක් නැහැ. පතනවා නම් පතපන් නිවනයි. ඉන් මේ පිට තියෙන මේ කුණු කන්දල් පතන්න පටන් අරගත්තොත් අර දීපුනා දානෙටත් කැතයි. පැතුවත් නැතත් ඒක හම්බ වෙනවා. දානය දුන්නොත් ඒ ආනිසංස ලැබෙනවා. අන්න වගේ තමයි මේ සතිය වඩන කෙනාට මේ කියන සති බලය දක්වා යන්න පුළුවන් කිසිම නිවනක් අත්දකින්න බලාපොරොත්තුවක් නැතුව. ඒතපෙ ගොඩක් ආනිසංස තියෙනවා. නමුත් මේ විස්තර කරන්න දෙන්න හදන්නේ මම සති බලය සහ සති සම්බොජ්ජංගය පිළිබඳ විස්තරේ. සති සම්බොජ්ජංගයට යනකොට යාට තේරෙනවා මෙච්චර උතුම් ධර්මයක් තවදුරටත් මේ ලෝකයා බලාපොරොත්තු වෙන විදිහට ලාභයට, සත්කාරයට, සම්මානට, සිලෝකෙට අනුන් ලව්වා සාදු සාදු කියවන්න අඳහැර පාවන්න නෙවෙයි. මේක බුදුජානසේ දේශනා කර දෙන්නේ බොද්ධංගයක් වෙන විදිහට, බෝධියට අංගයක් වෙන විදිහට කියලා බෝධිය පැත්තට දානකොට සත්‍ය සම්බොජ්ජංගම්බික්ක වේ භාවේති. සත්සම්බොජ්ජංගම් බුදුජානසේ දේශනා කරන්නේ කාටවත් ඇඳලා කවිලැලක පෙන්වන්න බෑ. සතිය කියන්නේ මෙන්න මේ ඇඩේ තියෙන එකක්. මෙන්න මේ පාට තියෙන එකක්. මෙන්න මේ මේ මේ මේක ගත්තොත් සතිය හම්බ වෙනවා කියලා මොනම දෙයක්වත් වස්තුවක් මතවක්ව රූපයක් මතවක්ව වර්ණයක් මතව රැඳිලා නැහැ. අන්න එවැනි සති සම්බොජ්ජංගය ਸਰවචනසේ අපිට යම් ආකාරයකට sannivedanaya කරලා තියෙනවා. ඒක නිතර ඒ කාන්තේම නිවනටයි යොමු වෙලා තියෙන්නේ. අන්නේ ලෞකික වශයෙන් වඩලද සතිය මෙන්න මේ විදිහට නිවනට යොමු වෙන විදිහට හැර වෙන තැන අපි කියනවා සතිය බොජ්ජංකයක් පාටපත් වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ භික්ෂුවට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ චේතෝ මෛත්‍රී චේතෝ විමුක්තිය සති සම්බොජ්ජංගයට යොදලා මේ සති සම්බොජ්ජංග මට්ටමට ඇතුල් වෙච්ච සතියට යොදලා ඒක විසයෙයි මේ වඩන ලද සතිය විශේෂයි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග ඔස්සග්ග පරිණාමෙන් කියන විදිහට වඩන්නේ. මේ සතිය මේ තාම උත්කෘෂ්ඨ විදිහට සත වඩන ලද සතිය විවේක නිසිතව වඩනවායි කියලා කියන්නේ ඒක ආවයි කියලා සතුටු වෙන්නෙත් නැතුව ඒක ගියයි කියලා කනගාටු වෙන්නෙත් නැතුව මේ සතිය ස්වභාවය තමයි අනිත්‍යත්වය. ඒක එන වෙලාවක් තියෙනවා යන වෙලාවක් තියෙනවා. සතිය අරමණ වෙලාවක් තියෙනවා ඒක ගෙවිලා යන වෙලාවක් තියෙනවා අන්නේ දෙකේදී එනකොට සතුට වෙන්නයි යනකොට කනගාටු වෙන්නයි කිය කෙනාට විවේක වෙන්නේ නැහැ හිත. හිත දැඩි වෙන්න පටන් ගන්නවා. අයියෝ සතිය එනකොට අයියෝ කියලා සතුට වෙනවා. නැති වෙනකොට අයියෝ කියලා කනගාටු වෙනවා. ආන්නේ දෙක වෙන්නේ නැතුව සතිය විවේක නිසිතව බලන්න පුළුවන් කියලා කියන්නේ ඒක අර නිකන් සාමාන්‍ය සත්‍ය වර්ණය කරන්නට වෙන්නේ සත්‍ය නිකන් එච්චර ගෞරවයකින් තොරව බලනවා වගේ. මෙච්චර වඩපු හොඳට වඩපු සතිය එනකොටත් යනකොටත් සමාන හිතකින් බලනවා. ඉතින් මේක නොවුනොත් සතිය එනකොට සතුට වෙන ගතියත් මනාප පහළ වෙන ගතියත් යනකොට අමනාප පහළ වෙන ගතියත් නිසා හිත මනාපමනාප වලින් තැවෙනවා. ඒ තැවෙන හිත තමයි පු탁ජන හිත කියන්නේ. යම් වෙලාවක කාට හරි පුළුවන් නම් සතිය වඩලා වඩලා වඩලා වඩලා නැත්නම් හොඳටම පුහුණු කරලා ඒක එනකොට යනකොට මේක තමයි සතිය සම්බන්ධ අනිත්‍ය භාවය. මේක මනාපමනාව පහළනොත් මේක දුක පිණිස පිහිටනවා. ඒක නිසා මම මේ සතිය එන යන එකක් ඒ එන යන බව වඩන ලද සතියේ මේ තියෙන අනිත්‍යත්වය මේකේ දුක්ඛත්වය දකින්න නම් ඒක පිළිබඳව විවේක නිශ්චිතව බලන්න කියලා කියනවා. විරාග නිශ්චිතව කියලා කියන්නේ ඒක නැති වෙන වෙලාවෙදිත් තමන් ඊටාම ප්‍රිය වස්තුවක් ප්‍රියංගේ බෙන්වීම වගේ ඒක රාගේ වැඩි නම් ප්‍රියංගේ බෙන්වීම හරිය දුකක්. නමුත් විරාගයෙන් බලනවා නම් මේ සත්‍ය කියන බොහොම ප්‍රයෝජනවත් දෙයක්. ලෞකික ලෝකෝත්තර සපගෙනත් වෙන දෙයක්. නමුත් එයා තාමත් හේතුඵල ධර්මයට යටයි. එයා තාමත් ඇති වෙන සෑහවියත්තේද නැති වෙන සෑහවියත්තේ. ආන්න ඒක නිසා විරාග නිශ්චිතව බලනවා නම් අපිට දැක ගන්න පුළුවන් ඊ타මත්ම සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා බුදුහාමරම කියලා කියනවා. සීල කෘත්‍ය සම්පාදනය කළ දෙන මහා ඇමතිවරයෙක් වගේ සතිය. නමුත් එයාත් වෙලාවක නැති වෙලා යනවා. ඒ නැති වෙන වෙලාවේදී ඒක පිළිබඳව රාගී හැඳීමකින් අනේ මට මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මයි ළඟම තියෙන්න ඕනේ. ලොකු වෙවීම තියෙන්න ඕනේ. මතු වෙවීම තියෙන්න ඕනේ කියලා ගත්තොත් ඒ විදිහට හිතපු එකේ තියෙන අමනකම නිසා ඒක නැති වුණාට දුකක් වෙනවා. නිසා විරාග නිශ්චිතව බලන්න ඕන. විවේක නිස්සම් විරාග නිසා නිරෝධ නිශ්චිතා. සතිය මේ ගෙවෙන හැටි. නැති වෙන හැටි. බලන්න ඒක හරි දුප්පටි විඥා හරි අමාරුයි. අපි ගත්ත සාකච්ඡාව වෙති ගත්ත කාරණාවක් මෙදී මතු කරගත්තොත් අපි හිතමු යම් කිසි යෝගාවචරයේ තාමත් අමාරුවේ බොහෝම ව්‍යාපාරය කරලා ආනාපාන සතිය වැඩුවයි කියලා. ආශ්වාස කරනවා ආශ්වාස බව දැනගන්නා සතියේ ප්‍රසවාස කරනවා ප්‍රසවාස බව දැන ගන්නා සතිය ඒක ලොකු ජයග්‍රහණයක් භාවනා ජීවිතයක ඊට පස්සේ ආ උත්සාහ කරනවා මේ විදිහට වඩා ගන්නාලාද සතිය දිගට කොච්චර හුස්ම රැලි ගියක් පවත්වන්න පුළුවන්ද කියලා ඒකට එන්නේ එන්නේ එන්නේ එන්නේ මෙයාට තේරෙනවා නම් මට ඊයේ හුස්ම රැලි 10 15 අද 20 30ක් කරන්න පුළුවන් ඉති වරින් වර හිත පිට ගියාට එන්නේ එන්නේ එන්නේ සතිය වැඩනවායි කියලා එයාට පේනවා මේ ආනාපානිය හා සම්බන්ධ සතිය නැත්නම් ආනාපානට මූණට මූණ දාලා පවත්වන්න පුළුවන් සතිය. වේදනා හිරියට සද්ද කරදර නැතුව ආනාපානෙ ඉන්න පුළුවන් සතිය එන්නේ ඉන්න වැඩ. වැඩෙන එක යොදන කාලයට සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒක තමයි මේ භාවනා වැඩමුළු කියන්නේ. නමුත් මෙහෙම කරගෙන කරගෙන යනකොට යාට පේනවා මේ ආනාපාන සතිය තියෙද්දිමත් ඔන්න වේදනාවක් වැඩි වෙගෙන එනවා. ඔන්න ශබ්ද වගේක් ඉඳපු ගමන් සම්පූර්ණ නිකම් වීදුරු මාලිකාවට ගලකින් ගැහුවා වගේ අර කඩලා දානවා. එහෙම නැත්නම් හිතවිලි එනවා කද්දාකවත් හිතපු නැති තාම රාග ධනක හෝ ද්වේෂ ධනක හිතවිලි නැත්නම් හිතවිලි ඇවිල්ලා මේ කඩලා දානවා. ඉතින් එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා ඉස්සර මම මේ යන්තම් වාහනයක් නැති පාරක වාහනයක් කරන් යන්න වගේ ගියා. දැන් මෙහෙන් එහෙට මිනිස්සු පයින්නවා මෙහෙන් වාහන එනවා මෙහෙන් එක එක જાති තියෙනවා. දැන් මේ සත්‍ය පැවැත්තිලා අපහසුතාවයටපත් වෙනවා. එතකොට මේ යෝගාවචරයා ඒ සද්දයක් එනවයි කියලා අපි හිතමු. දැන් මේ වැස්ස සද්ද තියෙනවා. මේ වැස්ස සද්ද තිබ්බට මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නේ සද්දේ හරහා. ඒකට අපි කියනවා සද්දේ හරහා ඉඳගෙන ඉන්න බව දැනගන්න. මේ සද්දේ තියෙද්දිම සම්පූර්ණම හිත පශ්චාත්තාප කරගන්න නැතුව ඊසාත බඳගෙන යන්නේ අම්මෝ සතිය ගන්නෝ කියලා කෑ ගහන වෙනුවට මේ සද්දේ තියෙදි පුළුවන් ද මේ තාමත් ආනපනින් ඉන්නවා. තාමත් ඉඳගෙන ඉන්න නැත්නම් මේ බනහමින් ඉන්නේ කියන එක දැනගන්න පුළුවන් ද කියලා. එතකොට යාට තේරෙනවා මේ විනිවිද දකින්න ගතිය බාහිරින් එන අරමුණු කරදර විනිවිද දකින්න ගතිය හරහා සතිය බලන්න ගියොත් ඒක ආනාපාන සතියට වැඩිය බොහෝම කාර්යක්ෂමයි. බොහොම දක්ෂයි. කුසලයි. ඒ නිසා යාට උපදෙස් දෙනවා හොඳයි. මොනවාක්වත් නැත්තන වඩපු සතිය හොඳයි. යම් යම් බාධක වැඩ තියෙද්දි සති වඩන සතිය හොඳයි කියන්නේ. ඕක අහන්න යෝගාචර කැමතිද? යෝගාදිර දන්නේ නැහැ කිසිම කරදරයක් නැතුව සද්ද නැතුව වේදනාවක් නැතුව හිතවිලි නැතුව නිකන් චීස් කෑල්ලක් වගේ සතියක් හම්බ වෙයි. ඕක ඊළඟට යන්නේ කොහෙද? ඒක හම්බ වෙන්නේ නැහැ ඉස්සරහට යනකොට සද්ද මැද හිතවිලි මැද වේදනාව මැද ඉන්නකොට විපස්සනා කරන කෙනා කියනවා මේ සතියට හිටගෙන ඉන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේක. ඕකට සද්ද එනවා. හිතවිලි එනවා. වේදනාව එනවා. නමුත් ඕක යම් මට්ටමකට එනකන් යම් හිතවිලි ප්‍රමාණයක් තියෙනකන් යම් වේදනා ප්‍රමාණයක් තියෙනකන් යම් සද්ද තෝගයක් තියෙනකන් තමන්ගේ අරමුණට හිත ගන්න පුළුවන් සතිය පිටවන්න පුළුවන් කියලා දැන් මේ යෝගාවචර අපි හිතුව මේක ඇල්ලුවයි කියලා. මේක තමයි දක්ෂකම කියලා මේක තමයි මේ විපස්සනාව කියන්නේ. දකින්නකොට පස ගහලා බෑ කියනකට වැඩිය උත්සාහ කළොත් යාට පේනවා අරමුණු බාධක තිබුණත් මූල කර්මස්ථානයේ සතිය පවත්වන්න පුළුවන් ගතිය වැඩි වෙනකොට අර අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න ගතිය දැන් දෙගුණ දෙගුණ වෙන්න පටන් ගන්නවා. එයාට තමයි පැය භාගේ හැමාරේ ඉන්න පුළුවන් සද්දෙකුත් එනවා. නමුත් සද්ද තියේදී තහනපණ තියන්න පුළුවන් බව අනපන යන්න පුළුවන් බව නැත්නම් ඉරියවට යන්න පුළුවන් බව වේදනාතියේදී ආදි වශයෙන් බලනකොට මෙන්න මේ ලෑස්ති ඇතුව ගිය කෙනාට මේ සූදානම් ශරීරය ගිය කෙනාට තේරෙන්න පටන් ගන්නවා ශබ්ද වැඳ හිතවිලි මැද වේදනා මැද ආනාපානෙට ආනපන නඩත්තු කරන එක මගේ වචනේ මම කියන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ. මේකට අපි කියනවා පටිසෝතගාමී කියලා. එන ප්‍රවාහයේ බාධකයි නමුත් අපි ඒ ප්‍රවාහයට හරස් වෙලා නැත්නම් ප්‍රවාහයේ අනිත් පැත්තට පීනවා. මේක තමයි යෝගාවචරය අර සාමාන්‍ය සතිය වඩලා මේක ඉන්ද්‍රිය ධර්මයක් බාටපත් කරගන්න වෙලාවදී මෙයා බාධා තිබුණයි කියලා අරින්නේ පොඩ්ඩක් සද්ද තිබුණයි කියලා හිතවිලි තිබුණයි කියලා වේදනාව තිබුණයි කියලා උත්සාහ කරනවා. උත්සාහ කළා කවදාද හිතන්නේ ඒ බාධාව යම් ප්‍රමාණයක පසුබිමේදී මේක පුරුදු වුණාට පස්සේ අර විශාල අධිෂ්ඨාන ශක්තියක් එනවා. විශාල චිත්ත ශක්තියක් එනවා. විශාල සත්‍ය වේපුල භාවයක් එන්න පටන් ගන්නවා නැත්නම් අඛණ්ඩ භාවයක්. ඒකකොට ලැබෙන ලාභේ තමයි සත්‍ය වැඩි වේලාවක් ආනාපාන වැඩි වේලාවක් ඉන්න ඉරියව වැඩි වේලාවක් පාතන මේක කාලානුරූපව මේ ආනාපානේ මොනවද වෙනස්කම් වෙනවයි කියලා තේරුම් ගන්න එක. අර ආනාපානෙම ශබ්ද වේදනා හිතවිලි නැතුව පවත්වන්න ඕනෑ කියනකොට ඒ යෝගාවචරය මේ ආනාපානෙ හෙල්ලෙන්නේ නැතුව පෙරලෙන්නේ නැතුව නිච්ච සංඥාවෙන් තියාගෙන උත්සාහ කරන්නේ. දැන් කියනවා ඔක සද්දෙන් හෙල හැල හැප්පෙනවා. වේදනාවෙන් හැල හැප්පෙනවා. හිතවිල්ලෙන් හැල හැප්පෙනවා. හැල හැප්පුණාට කැඩෙන්නේ හරියට පිටියක් මැද පත්තු කරව පහන් දැල්ලක් වගේ එහෙට උලන් ගන්නට එහෙට නැමෙනවා මෙහෙට නැමෙනවා. උලන් හරසුලන් තියෙන කාන් නලියන. හැබැයි හරසුලන් නැති වෙච්ච ගමන් මේ නැගිටිනවා. ආන්නේ වගේ මේක නිවෙන්නේ නැහැ කියන පැත්තෙන් බැලුවොත් වැඩි වේලාවක් තමන්ගේ කර්මස්ථානයේ දිහා ආනපානේ දිහා දැන් ඉන්නේ ඉරියව්ව දිහා නැත්නම් පිම්බීම හැකිලිම දිහා බලනකොට පේනවා කැඩෙනවා කියන හිතින් හිත වට ගන්නතෝ බලන හිටියොත් මේක බලාන ඉnde ඉnde ඉnde ආශ්වාස ප්‍රශ්වාස දෙකේ යම් සියුම් වීමක් හෝ ගොරෝසු වීමක් ප්‍රිය වීමක් අප්‍රිය වීමක් ලං වීමක් දුරු වීමක් ඇතුල් වීමක් පිටවීමක් වගේ හොල්මම ගැතියක් තියෙනවා ඉස්සර හිතුවේ මේක මේ සතිය නැති නිසා වෙච්ච දෙයක් කියලා. දැන් පේනවනේ සතිය හොඳට බැලුවොත් මේ ආනාපානෙටම ඔය කියපු ප්‍රිය අප්‍රිය తত্ত্বය දෙකයි ඇතුළ පිට తত্ত্বය දෙකයි දුර ළඟ తত্ত্বය දෙකයි ගොරෝසු සියුම් తত্ত্ব දෙකයි අටයි අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් මුදුවර තියෙනවා පේනවා තමාට මේ ගෙවිලා යනවා පේනවා තමාට මේ මතුවෙනවා පේනවා මේ විදිහට මේ ආනපන හොල්මම ඒක දකින්න බෑ කවදාකවත් යෝගාපචරය මේ ශබ්ද වේදනා හිතවිලි මැද හෝ මම මේක පවත්තන්න ඕනේ කියන අර අදිෂ්ඨානෙ ගියේ නැත්තම් අන්න එදාට ඒ යෝගාවචරයා චෝදනා ගැන චෝදනා පත්‍ර ලියලියා ඉන්නවට වඩා මේ කෝජන කොයි චෝදනා තිබ්බත් මේ පටිවිජ්ජති කියන හරහා බලන ගතිය විනිවිද බලන ගතිය පිළිබඳ පළවෙනි පාඩම ඉගෙන ගන්න. ආන්නේ මීට ඉන්නකොට පේන්න පටන් ගන්නවා මේ බාහිර ශබ්ද හිතවිලි වේදනා ඔක්කොම තියෙද්දි සමහරක් නැත්නම් ඒව නැතුව ආනපන ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිලා නැත්තටම නැත්තතරපත් වෙනවා. මේක කවදාකවත් යෝගාවචරය බලාපොරොත්තු වෙච්ච දෙයක්වත් නෙවෙයි. හිත සූර දෙයක්වත් නෙවෙයි, දන්න දෙයක්වත් නෙවෙයි. දැන් මේ ආනපානෙනි අල්ලගෙන හිටියේ. මේ ගමනට හැරමිටිය වගේ. දැන් මේ අල්ලන් හිටිය ආනපාන නැති වෙනවා. එහෙම නැත්නම් ඒක එන්නේ එන්නේ සිව් වෙනවා. ඒක කවදාකවත් දකින්න හම්බෙන යෝගාවචරය චෝදනාමුකෙන් කතා කරනකොට. ඔය කොයි දේ ආවත් මේක දිහා බලන සිව් වුණාට පස්සේ ඔන්න යෝගාවචරය පේනවා. ඥාද කමඨාන්තුන් කියවා නාශයග උපුරු ගහනා වගේ දැල්ල ඊට පස්සේ ඒක මුළු මූණ පුරා ගියා ඊට පස්සේ මුළු ඇඟ පුරා ගියා ඒ ඇඟ පුරාම දැන් ඔය කොකිත වෙන ගති නලියන කම්පන ගති වෙන ආනාපාන බැලුවට පේන්නේ මේ தත්ත්වයට ගියාට පස්සේ යෝගාවචරයා දැන් මම ඉන්නේ සතියේද මම භාවනාවට වරමුණ නැතුව මම අතරමං වෙලාද එහෙම නැත්නම් මේ කයේ අනිකුත් දැන්න හිතවිලි නපුරක්ද අරියාදුවක්ද නැත්නම් කොහොමද සතිය පවත්න්නේ කියලා අර ආරම්භක මූලික කමඨාන උපදේශ පන්ති නැති උපදේශ වගේක අවශ්‍යතාවයක් එනවා. එයාට කියලා දෙන්න වෙනවා. ඉතින් යාට කියන්න වෙනවා ආනාපාන දිහා බලාන හිටියොත් හරියට භාවනාව නැත්නම් විපස්සනා භාවනාව පටන් ගන්න ඒ බලානින්න අරමුණ නැති වුණාට පස්සේ තමයි. මම බලපුව ආනපනේ සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා. ඒක අකරතැබ්බයක් වගේ තමයි පේන්නේ. පයිලිස්ලා වැටෙනවා වගේ තමයි පේන්නේ. එහෙම නැත්නම් මේ තමන් මෙච්චර මහන්සිලා හම්බ කරපු දේ හැලුණා වගේ කොච්චරද කියනවනම් ඒ යෝගාවචරය එතෙන්දි කොච්චර සංඥා විපල්ලාසයකටපත් වෙනවද කියනවනම් ආනාපානේ නැතිවීම සතිය නැතිවීමක් කියලා තමයි කියන්නේ. ආනාපානේ නැතිවීම සමාධිය නැතිවීමක් කරගන්න. ඉතියාට කියන තරම මේක විනිවිද දකින්න අමාරුයි. ඇත්ත. නම් හොඳට බලන්න ආනාපානේ ඇතුව පවතින සතියේ ඉඳලා ආනාපානේ නැතුව පවතින සතියට සතිය අඛණ්ඩ භාවයක් තියෙනවා. අරමුණ නැහැ. තරම් හැබැයි වෙන අරමුණු වගේක් තියෙනවා. මුළු කයේ නලියනවා, කම්පන චංචල උණුසුම් සිසිල් කරදී කූඹි දුවනවා වගේ, එහෙන් නලියනවා, මෙහෙන් නලියනවා, එහෙන් බරයි, මෙහෙන් තීතරයි, හැල්ලුවි වෙන ගති තියෙනවා. මේ ඔක්කොම තියෙන බව දන්නේ සතිය තියෙන නිසානේ. මම මේක කවදාකවත් දැකලා නැහැ යෝගාවචරයේ ඒක හරි හැටියට දැකලා ඒක හරි හැටියට වාර්තා කරනවා. මොකද එයා හිතන්නේම අර මූල කර්මස්ථානයේ ගිවන් වීම සත්‍ය කැඩීමක් කියලා. සමාධිය කැඩීමක් කියලා. නමුත් යෝගාචරයට ඒ වෙලාවේ කමඨාන සුද්ධ කළ දෙන්න වෙනව නෑ මේ සතිය වැඩිවීමක්, සමාධිය වැඩිවීමක්, විවිධාංගීකරණයක්. ඒ නිසා මේ ලස්සන්ට වැඩෙන සතියට කුණු වතුරක් කරන්න එපා. අකුල් හෙලන්න එපා. මේ ශාසනයක් අපි වැඩ කරන්නේ. මේවා බුදුහාඳුක් කියපු දේ බලන්න හොඳටම තියෙනවායි කියලා බැලුවොත් එයාට දවසක වාර්තා කරන්න පුළුවන් වෙයි. මම මේ බලානින් ආනාපානේ ගොරෝසුර තියලා සිුම් වෙච්ච ඇති. සිව් වෙනකොට ඒක ලකුණක් වම් වෙනවා මේ ආස්වාද ප්‍රසවාස වෙන් කර ගන්න බැරි තරමට යනවා. ගොරෝසු වෙලාදී මේ ආස්වාදේ ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි කියලා වෙන් කරන්න පුළුවන්. මේක සිව් වෙගෙන යනකොට දන්නවා ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවා. නමුත් මේ දෙන්න වෙන් කරන්න බෑ. අන්තිමට ගෙවන් තිබුණ ගෙවිලා ගිහිලා නොපෙනී යනකොට හුස්මක් තියෙන බවක්වත් පේන්නේ හැබැයි යෝගාවචරයාගේ හිත හරියට ඒකෝදි වෙලා එකලස් වෙලා ඒකාග්‍ර වෙලා තියෙන්න පුළුවන් කමඨාන සුද්ධ වෙලා තිබුණා නම් හටියට ලෑස්තිලා ගියා නම්. එදාට පේනවා එතකොට මෙතන මේ සතිය නැතිවීමක් නෙවෙයි වෙන්නේ සතිය අරමුණක ඉඳලා නිමිත්තක ඉඳලා අනිමිත්තට පුරුදු වෙනවා. ආරම්මණයක ඉඳලා අනාරම්මණයට පුරුදු වෙනවා. මේක හරියට මේ ධවනපතේ දිගේ ගිය හසයන්තරාව යම් වේගයකදී වාතලයට ඉස්සෙනවා. ඝන පොළවේ සම්බර භාවයේ ගත වාහනයක සම්බර භාවයේ ගත ආජන්තරාව යම් වේගයකට ආවට පස්සේ ඒක තඩ පොඩක් හැඩේ වෙනස් කෙරුවට පස්සේ ආංගිරි ගාගෙන කළු දුම් දාගෙන මේක වාතලයක වාතලයට ගන්නවා. ඒරෝ ඩයිනමික්ස් වලට යනවා. ඉතින් මේ වෙලාවේදී බලන්න මේ ගුවන් නියමුවා කියන ඔක්කොටම ඔක්කොමලා තම තමන්ගේ ආසන වලට යන්න ප්‍රතිතද කරගන්න වැඩ කරන අයත් ප්‍රතිතද කරගන්න මොකද ඒකේ තාම සීරුමාරු අවස්ථාවක්. මේ අරමුණක ගිහිල්ලා පොළවේ හැප්පි හැප්පි ගිහිල්ලා රෝදෙන් ගිය ආස ආසයන්තරාව එමීට ඉස්සෙනවා. ආන්නේ වගේ කවදාද යෝගාවචරය දැනගන්න පුළුවන් වුණොත් මේ ආනපානෙ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ සතිය අමුතු උපස්තරයක් ලබන්නේ. ඉස්සර තිබුණේ ආනාපාන උපස්තරය, රූප උපස්තරය. දැන් අරූපෙට නගින්න හදාන. මේ නගින වෙලාවේ ආනාපාන පිළිබඳ සැක කරන්න එපා. ආනාපාන පිළිබඳ කටකතා පතුරවන්න එපා. අකුල් හෙලන්න එපා. යාට සම්පූර්ණ අනුග්‍රහ කරන්න. මේක අශීරු අවස්ථාවක්. හරියට කැප්ටන් කියනා වගේ කැබින් එක ලෑස්ති කරන්න ක්‍රූ එකත් ඒ ඒ ආසන වල හිඳගෙන ප්‍රතිතද කරගන්න ඕනේ. මොකද අමාරු අවස්ථාව. ඉතින් හුවක් යෝගාවචරෝ මේක දන්නේ නැතුව මේ වෙලාවේදී ආනපානි කැඩුන අය, සතිය කැඩුන අය, සමාධිය කැඩුන අය, මේ කැඩුනේ අරක නිසායි, නිින්ද නිසායි, හිතවිලි නිසායි, සැක නිසායි කියලා එන චෝදනා ලැචල ඇති කරනවා. ඔය එක්කෙනෙක්වත් කරන දේවල් නෙවෙයි ඒක භාවනා ලෝකේ හැටි. හිතන්න කවදා හරි යෝගාවචරයා මේ මේ ආනාපානේ ගෙවෙමින් යද්දී සතිය ගෙවෙනවා කියලා හිතනම් කියනවා. කමන්න ගෙවිච්චාවේ විවේක විශ්සෝ බලහින්න පුළුවන් නම් ඕක දියා. විරාග නිශ්චිතෝ බලහින්න පුළුවන් නම් ඕක දියා. නිරෝධ නිශ්චිතෝ බලහින්න පුළුවන් නම් ඕක දියා. ඔස්සග්ග පරිණාමියෝ බලන්න පුළුවන් නම් ඕක දියා. මං කියන්නේ ඒක ඉතින් අම්මලා මන් දන්නව තරහ වෙනවයි කියලා. තමන්ම කුසින් වදාගත්ත දරුවා තමන්ගේ අත් දෙකේ මැරෙනකොට බලා ඉනා වගේ වැඩක් නේ. මෙච්චර ආයාසයෙන් කවුරක්වත් නැතුව උපයාගත්ත සතිය Taman ඉදිරි පිටම නැති වෙන්න වගේ වැටහෙනවා. හිතවිලක් නිසා වේදනාවක් නිසා නෙවෙයි ගත්ත අරමුණ නිසා. ඒකෙදි මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් බොහොම විවේකීව බොහොම විරාගීව බොහොම නිරෝධ නිරුද්ධ වෙද්දි වස්සක පරිණාමික දීලා දාන්න වෙන දෙයක් බව දැනගෙන නැත්නම් මේක අනිත්‍ය දෙයක් බලගෙන මෙන්න මේක බලන්න මානසිකත්වයේ ඉක්මවලගේ වැඩක් මෙතන තියෙන්නේ. තමන් මෙතෙක් ආයාශයෙන් උපයා ගන්නාලද ආනපානේ සංසාරේ කවදාකවත් බලන්න නැතුව හිටපු ආනපනේ දැන් අපි බලනවා. අනේ බොහොම මාරුවේ හාද වෙනවා. අනේ බොහොම මාරුවේ මුණට උණු දාලා ඉන්න. මේ පැදුරටත් නොකෑ එයා යනවා. යනකොට දන්නේ නැති එක නහ හිතන සතිය කරනවා සමාධිය කරනවා ආනපනේ කරනවා කියලා ඈතම ඈත බලනවා. ඒක තමයි කියන්නේ මෙතන විනිවිද දකින්න අමාරුයි කියන්නේ. දැන් විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා වස්සක පරිණාමයෙන් කියලා කියන එක ලෑස්තිලා යනවා. මේ ගෙවෙන හැටි බලනකොට මෙයා මේ බලන බැල්මේ තියෙන සූරකම කුසලතාවය නිසා අර පේනවා අරමුණ මාරු වුණාට නැත්නම් අරමුණක ඉඳලා අරමුණ නැත්තන් කියන සතිය කැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් වමේ සතිය පවත්වපු එකන දකුණ ගැන බලනකොට වමේ තිබුණ සතිය දකුණට මාත් වෙනවනේ. වමේ තියෙන දකුණ තියෙන සතිය තියෙන අපිට වමේ විලුඹේ පාදේ කියලා. දැන් ඊට පස්සේ දකුණට යනකොට මේ මේ পায় මේ හැපෙන තැන මේ ගැටෙන තැන මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ වමෙන් දකුණට මාරු කළ මාරු කළ මාරු කළ ගිල එහා පැත්තට ගිල හැරෙන දැනදි බලන්න. ගමනේ වේගය සම්පූර්ණයෙන්ම U turn එකක් වදිනවා. ඒ වෙලාවේදී සතිය කැඩනවා කියලා අපි කියනවා. කඩන්නම නේන සරුවචනන්සේ සක්මන දීලා තියෙන්නේ. කඩනකොට බලන්න අතෙත් යනකම් ගෙනිච්ච සතිය හැරෙනකොට තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. බාධක දීමේ තරඟයකදී හැන්දක් කටේ තියන හැන්ද උඩ දෙයි ගෙඩියක් තියන දුවනකොට නැටුවොත් වැටෙනවනේ ඔක. වැටෙනොත් ආයි මුලට එන්න එපායි. අන්නේ වගේ දුවපන් අල්ලපේට වටපිට බලන්න යන්න එපා. මේ අරගෙන ආපු මේ එකලස කඩා ගන්න තෝ යන්න ඕනේ අල්ලපේක ළඟල ඉන්න එක නම් මොකද කරන්න කියලා ඔළුව ගැස්සුවොත් දෙහිකට වැටෙනවා. ආන්නේ වගේ මේ වඩාගත් සතිය දිනු කරගත්ත සතිය හැරෙන වෙලාවේදී 100ක් නැතුණට පවත්නවාද කියලා බැලුවොත් ඉරියාපතේ මාරු වුණාට සතිය කැඩෙන්නේම නැහැ. අපි ඉඳගෙන ඉන්නවා. හුත්තට මේපා වෙලා. අනේ කීයද බෙල් එක ගහන්නේ gediya ගහන්නේ කියලා බල බල ඉඳන් නැගිටින වෙලාව බලන්න. අපි මේ ඉඳගෙන ඉන්න තැන ඉඳලා නැගිටිනකන් මේ සති ධාරාව පවතිනවද? එහෙම නැත්නම් සලුව ගසා දාලා නැද්දකින් කියලා කතා බහ දාලා යනවද? එහෙම නැත්නම් හුදෙටම භාවනා හරිය වෙලාවෙ බෙල් එක ගැහුවයි කියලා හිතන්නේ. යහුවට පස්සේ නයෝ අපරාධ මෙතන ඉන්න කට්ටිය සිරිසිරි මළු උස්සගෙන කූඩාරම් ගලවගෙන යනකොට මේක නිකන් සුනාමි වගේ අර භාවනා කරන හදන එකනට හිතනවා මොන්න මගුලක්ද බෙල්ලෙක් යවුනේ නරක වෙලාවට කියලා හිතනවා. ඉතින් එහෙම චෝදනා කරපු වෙලාවක හෝ Tamanට බලන්න පුළුවන් නම් සතිය හැලහැප්පුණාට පැහැදිලි වතුර කඩකට කොලයක් වටනට පස්සේ හැලහැප්පුණාට ආයෙ කොලයක් වටුනේ නැත්නම් ඔක දැම්පත් වෙනවනේ. ආයෙ ඡායාව පේනවනේ. ආයෙ අඩිය පේනවනේ. ඒක කලබල වෙලා ආයෙ පොඩ්ඩක් ඉන්න බලන්න. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ආයෙත් විවේක වෙනවා. අපිට අර ඒ ටික ඉවසන්නේ අපි හිතන්නේ මේ සතිය විවේක නිශ්චිතව බල්ල නැහැ, විරාග නිශ්චිතව බල්ල නැහැ, පටිච්චසක් ගන්න පස්සියව බල්ල නැහැ, නිරෝධ නිශ්චිතව බල්ල නැහැ. ඒක පොඩ්ඩක් හිටියොත් පේනවා කැළඹුණාට නැවත නැවත කැළඹුණේ නැත්නම් එයා එහෙම තැම්පත් වෙනවා. නැවත නැවත කැළඹීම තමයි මේකට වෙන පශ්චාත්තාපය. මම නැවතත් කියනවා මේ වගේ වේලාවක හොඳට පරියන්කේ ඉන්න වෙලාව ඔන්න gediy ගව කට්ටිය ඒකට මෙහෙට කලබල වෙලා යනවා. ඒ වෙලාවේදී Taman කලබල වෙනවට කමන්නේ හිත කලබල වෙන අසත්‍යයක් කර වෙනවා. දැන් පශ්චාත්තාප වෙන්නේ මම බලනවා ඒගොල්ලෝ බලච්චාවේ. මම ඉඳගෙන ඉඳලා බලනවා. ඒකව සත්‍ය කැළඹිලා Tamanගේ හිත විශ්වාසයක් තියෙනවනම් ඒක ආයතම්පත් වෙනවා. හිත කැළඹුණොත් ඉන්නතන මුත් ගසලා දාලා වීසිකොල දාන. ආන්න මෙතනදී මේ සතිය වඩන්න පුළුවන් නම් අරමුණම ආරුණත් ඉරියව්වම ආරුණත් ක්‍රියාපත සංදීයකට ආවත් ලෝකයේ නැටුවත් මම මේ දී යටින් වතුර ගෙනිනවා වගේ එහෙම නැත්නම් කම්බි කැවිදිනවා වගේ මම මගේ එකලස කඩා ගන්නෑ කියලා යන්න හදනවා නම් අපිට කියන්න පුළුවන් එහෙම කෙනෙකුට විතරයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්ප නොවෙනවයි කියන පාඩම ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනික් කෙනා නිවන් දකින්නේ වටේ ඉන කට්ටිය ඔක්කොම නිවන් දැක්කට පස්සේ තමයි. එයා ඉන්න ඔක්කොමලා සද්ද නොකර ඉටිබබ්බු වගේ ඉන්නෝනේ මොකද මම නිවන් දකින්නකම්. එන ඊටිරාචි ඊටිසලා නිවන් දැකලා තියෙනවා. කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. මිච්ඡර මේ දුර්ග ගමනක අපි ගමන් කරලා මේ භාවනා කරලා ලබන අත්දැකීම ඒ ලෝකේ ඔක්කොටම යයි කියලා කියන්නේ නැහැ. අපිට ඉන්න කට්ටියට ඒක තේරුමක් නැහැ. නමුත් ඒකෙන් හිත නරක කරගෙන අයියෝ මගේ සත්‍ය කරනවා කියලා ඉෂාත බඳගෙන අඬන්න ගත්තොත් ඒකමයි මුස්පීන්තුවට හිටින්නේ. ඒකමයි කාලකණිකවට හිටින්නේ. ඒකමයි කොන්දපන් නැතිකමට හිටින්නේ. ඒකමයි සතියට වෙන අහිණිය. ඒ නිසා ඒක වෙන්න ඕනේ වෙලා තියෙද්දිත් මට නොසැලී ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ මොඩනි දුන්නලිනකොට ඒ කිව්වෝ ඒ වගේ හොඳට භාවනා කරනකොට gediyak ගහනකොට වැස් දෙක අරනවලු. වැස් දෙක අරලිවලා අයියෝ වෙච්ච දෙය කියලා කල්පනා කරලා ඇස් දෙක වහගෙන ඉන්නකොට දැන් ඕනනම් ඉන්න පුළුවන් යන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ වෙලාවට මම මොකද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් අහලා දුනා. ඉතින් මං කිව්වා මං සින්දුවක් කිව්වා. කුමරියක පාසලඹ සැලුනා වසා සිටිනෙතු වියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදී උණ්ඩහන බිඳුනා ඉතින් Taman දන්නවනේ මේ සතිය වඩන්නේ ඇත්තටම ඒක තමයි අපි සංසාරයෙන් සහජාතයෙන් එහෙම නැත්නම් පරිණාමයෙන් ගෙනාපු දේ. ඇස් දෙක ඇරලා ආය ඇස් දෙක වහගෙන භාවනා කරනවාද නැත්නම් ඇස් දෙක ඇරලා කුමරිගේ පාසලඹ බලනවා. ඒතර කුමරිගේ පාසලඹ බැලුවොත් මොකද්ද වෙන්නේ? නූපන්න කුසල් රාශියක් උපදින්න පාර හැදෙනවා. ඒ වෙනුවට දැන් ඇස් දෙක ඇරුණක මම කරලා ගත්තේ ගන්න ඇස් දෙක වහගෙන ආයසයක් හිටියොත් අඩු ගානේ අර කෙලෙස් නිවිච්ච පාරේ ඒ උණුසුමේ හරි පොඩ්ඩක් ඉන්න පුළුවන්කම තියෙනවානේ ඉතින් මේක වෙනුවට යෝගාවචරයා මේ සංවිධායකයට බැන්නොත් එමෙයි කුමාරිවරු මේකට ගෙනාවේ ඇයි පාසල දාගෙන ආවේ කිංකිණිනොසොල්ලා නටමින් වරිල්ලා කිව්වේ නැති ඇයි කියලා. ඉතින් මේ මිනිස්සයා මේ නිවනක් ගැනවත් අෂ්ටෝක ධර්ම ගැනවත් නොදැනීම නිසා කොච්චර චෝදනා පත්‍ර හදනවද බලන්න. විසිතන්න බැරි ප්‍රශ්න ඇති කරනවද බලන්න මේ පොඩි දෙයයි තියෙන. ඕක ගැස් වෙනවා, ඕක ඇස් දෙක ඇරෙනවා. ඔබට ඇස් දෙක වහගන්න පුළුවන්. ආයෙසරයක් උත්සාහ කරලා බලුවොත් හිතන්න කවදා හරි අපිට පුළුවන් උණයි කියලා කුමර බඹතර අතපුවේමා සමවැදී වුන් දැහන බිඳෙන්නේ නැති වෙන වෙලාවක් ආවොත් ඒකනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෙට. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට ඔක්කොම ඇවිල්ලා පවන් හලන්න පටන් ගත්තොත් එimhe මේ ආහොඳ හොඳයි මට භාවනා සිද්ධ වෙනවා මැත්ත වහන්න එපා සද්ද ඇහෙන්න එපයි කියලා. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කැලේට ගිහිල්ලා බහනකොට ගව්වෙන් ගව්ව දිව මාටික සෑදේවා කැලේ කොයි දේවත් රස වේවා කියලා යතෝදරාව පැතුවට වෙච්ච කෙලිය බලන්න කියවන්න චුල්ල සීනාද සූත්‍රයේ පුදුර ජානවාන්ති විදපු ටික. ඇඟට ආහාර ගන්න නැතුව වැටිලා සම්පූර්ණ ඇට සැකිලි විතරයි දිවිලා තියෙන්නේ. එඳේට කොල්ලෝ ඇවිල්ලා ඇඟට හුජ්ජ කරාලු. මලමිනියක් කියලා. එළුව බලා ගන්න ළමයි ඉතින් මේ මලමිනියක් වැටලයි කියලා. එක කොල්ලෙක් මං සමාට අතින් දාලා කියලා වෙන්න ඇති. එලිච්චගේ තන පුරුල්ලෙන් කිලිපිහිර කිරිපිහිරක් විද්දලු කටට. ඉදිනකොට ලෙව කනෝ දැකලා කිව්වලු පණ තියනවා කියලා. මේ බුදු පුත්‍රෙක් මේ. සක්විත රජ වෙන්න පින් තිබුණ කෙනෙක්, තව ටිකකින් බුදු වෙන්න ඉන්න කෙනෙක්. අපිට එහෙම වුණා නම් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු කීයක් කියයි. අපිට මේ පොඩ්ඩක් වැස්සක් වැහුවාම කැස්සක් ඇහුවාම මැස්සෙක් වහුවාම මොකද වෙන්නේ? ඔය කමටන් සූත කරන වාර්තා ඔක්කොම අරන් බලන්න ওই ටික අයින් කරලා පස්සේ මොනවද කියන්න දෙයක් තියෙනවද කියලා මොකක්වත් නැහැ. නමුත් අපිට කමටහන සුද්ධ වෙලා නැහැ තාම. අපිට මේක හරියට sannivedana වෙලා නැහැ. ඒක වෙන්නේත් නැහැ. ඒකයි මේ සාරිපුත්‍ර සාංශ කියන්නේ මේක දුප්පටි විඥා. මේක හිතන තරම් විනිවිද බලන්න බෑ. මොකද ඒ තරම් ශරීර ආසාවක් අපිට තියෙනවා. ඒ තරම් අපිට ජීවිත ආසාවක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් මොකටද පහළ වෙන්නේ? පහළ මේ තරම් සියුම් ඇයි මේ කාරණා අපට කියලා දෙන්නේ? පුතේ දුවේ උඹලට ඕනේ නම් මේක දකින්න පුළුවන්. හැබැයි ඒකට ඕන හැඟීමෙන් යන්න ඕන. අපි ඒකට කියනවා හැකි සංඥාව කියලා. එහෙම නැත්නම් ලෑස්තිලා යනවයි කියලා වචන තමයි තියෙන්නේ. ඔය නිසන්වනේ හදපු ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කිව්වේ වැඩක් කරනකොට හැකි සංඥාවෙන් කරන්න කියලා. ඔය නෑ බෑ කියන කෙනෙක් වැඩක් කරනකොට නොද්දකින් නොපතන් නොදොමක. බලන්නවත් එපා හැම කෙනෙක් දිහා. මොකද ඒක මා ඌ නියමක්. මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ ඔය නෑ බෑ ගන්න කට්ටිය තමයි. ඊට මිට වැඩි හොඳ තනිකර කැලේ ඉන්න එක. ලොකු ස්වාමීන් වහන්සේ එච්චර දරුණුවට කියන්නේ නැහැ. ලොකු ස්වාමීන් අපිට කියන්නේ මේකට ලෑස්තිලා යන්න. මෙහෙම පාසලඹ සල්නොත් ඇස් දෙක අරනවා. ඒක හරි. ඉතින් මොකද්ද කරන්නේ? උඹට පුළුවන් නම් ඇස් දෙක වහන ආයසරයක් බලපන් අර හිතපේකම නැතුණාට කිට්ටු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද කියලා. ඒකට මේ සත්‍ය කරනයි කියලා ඒ විවේකීව බලන්න පුළුවන් මේක දිහා. ඒකට අපි විවේකයෙන් බලනවායි කියලා කියන්නේ. විරාගයෙන් බලනවායි කියලා කියන්නේ. Nirodhe බලනවා කියන්නේ පටිනිස්සක් ගන්න පස්සේ මේ සතිය මේම දෙයක්. පුළුවන් තරම් වැඩ ගනි. මේක පිළිබඳ හැකි සංඥාව තියාගෙන පැත්තෙන් සති සම්බොජ්ජංගේ මෙච්චර අමාර්ය වඩනද සති සම්බොජ්ජංගේ දිහා විවේක නිස්සං විරාග නිස්සං නිරෝග නිස්සං පටිනිස්සක් ගන්න පස්සේ බලනවා කියනකොට මේක මෛත්‍රී හිතකින් කළ යුත්තක් කියලා බුදුදහම් වහන්සේ කියන එක මා ඒක තමයි කියලා දෙන්න බෑ. මිත්‍යා චේතතෝ මිත්‍යා චේතෝ විමුක්තිය සති සම්බොජ්ජංගම් භාවේති. මෛත්‍රී හිතකින් සතිය වඩනවා සති සම්බොජ්ජංගේ වඩනවා විවේක නිස්තම් විරාග නිස්තම් නිරෝග නිස්තම් පටිසකන පස්සේ. එතකොට ඒ පුද්ගලයා සුභ පරමය මේ සුභය පරම කරගෙන තමයි ගත කරන්නේ සද්දේ ආවත් හොඳයි නැවත් හොඳයි ඇත්ත කරුණත් හොඳයි නැති උනත් හොඳයි සත්‍ය කරුණත් හොඳයි තිබුණත් හොඳයි මම බලනවා මේක හරහා පියටින් ගින්දර ගෙනියනවා වගේ මේ සති පහන පන්දම නිමා ගන්න නැතුව යන්න පුළුවන් පොඩි පොඩි අඩුපාඩුකම් වෙනවා පහන වතුරටයක් වැඩි චාන්ස් හතර ගාවි දඟලාවි නමුත් නිවෙන්නේ ඒක අපිට බුදු දනසිට කියන්න ඕනේ මේ භාවනා කරන අයට උඹලා ඕක කැඩෙනවා හිත කරදර ගත්තොත් විවේක නොවුනොත් විරාගේ නැතුව මේ සතියට ප්‍රේම කරන්න ගත්තොත් මේකේ නිරෝධ නැතුව හැමදාම පහළ වෙන පැත්ත විතරක් බලන්න ගියොත් ඒකට කියන්න බෑ මේ සති සම්බොජ්ජංග විවේක විචංග විරාග නිස්සං නිරෝග නිස්සං වසග්ගානුපස්සෙන් බැලුවයි කියලා. පරිණා වසග්ග පරිණාමී. මේක මේ හැල හැප්පෙන්න දීලා කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න පුරුදු කෙරුවොත් එයාට ඉන්න පටන් ගන්නවා මෛත්‍රියෙන් මේක බලනවා නම් අන්න ඒ මෛත්‍රිය එහෙම නැත්නම් මේ ඒ කුමරීක පාසලපසලන කියලා කුමාරියට වෛර නොකර සිටීම කුමරීගේ පාසලකට වෛර නොකර සිටීම එහෙම වෙනකොට මගේ ඇස් දෙක අරනවා කියලා ඒකට වෛර නොකර සිටීම තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය කියලා වෙන જાතියක් නෑ ව්‍යාපාදේ නැතිකම තියෙනවා. අපි හිතනවා ඒ වෙලාවේ කුමාරට බණින්න එක සදාචාරය කියලා. මේ භාවනා කරන තැන මොන රෙද්දටද මේ නට නටනට ආවේ? මේ සලම සලන්නේ මොකටද කියලා බණින්න තමයි අපි මේ කට්ටිය මොරකාවල් දාගෙන ඉන්නේ. බුදුන්ස් කියන කොයි මොරකාවලටත් වැඩිය කුමාරිවරු එනවා, සලබ සැලෙනවා, ඇස් දෙක ඇරෙනවා. උඹට පුළුවන් නම් ඒකට මයිරණ කර හිටපන්. එතන තියෙනවා මුද්දටම වගකීමකින් කරන්න තියෙන වැඩක්. ඒකට අපිට හේතුවක් තියෙනවා අපි මේ වෛර නොකරන්නේ. මොකද මෙතෙක් කරනව සතිය නොකරයි. වෛර කරපු ගමන් වෙන්නේ මොකද? නෝපන්න කුසල් රාශියක් පහළ වෙලා චක්කුණා රූපන් දිස්වා නනිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති අත්වාදි කරන මේතං අසංගතම් විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංග්‍රහය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රයන් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ සත්‍ය වර්ණ කෙනෙකුට ඇහැට රූපයක් නැතු වෙනවා. චක්කුණා රූපං දිස්වා. uppajjati මනාපං uppajjati අමනාපං මේ කුමරියකන පිරිමේකට නම් මනාවේ පහළ වෙනවා. එහෙම නැත්නම් අමනාපයත් පහළ වෙන්නේ නැත්නම් ඇති. ඉතින් අපි පිරිමින්ට තියෙන ඉතින් කුමාරි කියන්නේ මනාපේ තමයි. ඒක තමයි බුදුහාමයේ දීලා තියෙන්නේ. මනාපේ පහළ වුණා. uppajjati මනාපං. ඒක එනකොටම දැනගත්තනම් කුමරිගාව කෙලස් නෑ, සද්ද කෙලස් නෑ. මේ උපදීච්ච මනාපය තමයි කෙලස් තියෙන්නේ. මේ ඇති වෙච්ච මනාපයට ඉඩ දුන්නොත් කුමාරිගේ ව්‍යංජනාල ව්‍යංජන බලාවි. අංග ප්‍රත්‍යංග බලාවි. එතකොට නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා. යත්වාදි කරන මේ තන් අසංගතම් විහරන්ත යම් හේකින් අසංගතව ඉඳලා සුභ සංඥාවෙන් මේක දිහා බැලුවොත් uppajjati papaka kusala dhamma අර සතිය මෙතෙක් කල් හිටපු වගේ නෙමෙයි හිත අරසාව නැහැ මෙතෙන් එන නිසා කුමාරිකාව නෙමෙයි කෙලස් තියෙන්නේ සද්ද නෙමෙයි කෙලස් තියෙන්නේ ඇසරීම නෙවෙයි මේ දකින දේ මනාපමනාප දෙකේ මනාපමනාප උනත් කමන්නේ නැවත අමනාප මනාප අමනාප නැති උදාසීන අරමුණට හිත ගන්න පුළුවන් නම් කොච්චර ආරස්සවක්ද කියලා බලන්න ඒ නිසා ඉතින්දි දාන්න පුළුවන් ඔබ ඒ වගේ අසීරු අවස්ථාවෙත් සති ධර්මයේ ආරක්ෂා කරනවා නම් සතිය විසින් ධර්ම ආරක්ෂාව තමයි දෙන්නේ අපි කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. Taman සති ධර්මයේ මේ අශීර්ව අවස්ථාවෙත් රැක්කොත් Tamanට නෝපන්න කුසල නොයිපදවි ඉපදවීම නිසා වෙන තියෙන විශාල භයානක ගමන නතර කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට බුදුරජාණන් වහන්සේ අපිට කියනෝනේ මට මෙතෙන්දි බලට කරලා දෙන්න දෙයක් නෑ මම ගැලවුම් කාර්යයක් නෙමෙයි උඹලා මේක 100න් අරගෙන තීරුමක් ඇති කරගෙන කමඨාන සුද්ධ කරගෙන මේවා එන්න පතන්න එපා. නමුත් ආපු වෙලාවක මෙන්න සති සම්බොජ්ජංගේ වඩන හැටි මෛත්‍රී චේතෝ විමුක්තිය. මෙන්න සති සම්බොජ්ජංගේ වඩන හැටි විවේක නිස්සම් විරාග නිස්සම් නිරෝග නිස්සම් පඩ නිස්සම් ගන්න පස්සේ. එතකොට තමයි තේරෙනවා ඇස් හැරුණත් කමන්නේ කුමරිය කාවත් කමන්නේ පාසලඹ සැලුණත් කමන්නේ නැවතත් Taman හිටපු තැනට යන්න තියෙන ඉඩක් තියෙනවා Tamanට. ඒකට අපි කියනවා සත්පුරුෂකම කියලා. ඒ ධර්මයට අපි කියනවා සත් ධර්මය කියලා. ඉතින් අපි එහෙම නැතුව මේ කුමාරට බයින්ද ගියොත් සලඹට සලඳ බලින්ද ගියොත් ඇස්තරනට සැලෙන්න ගියොත් එතන කවදාකවත් අර විවේකතන අපිට හම්බෙන්නේ නැහනේ. එතකොට වෙන්නේ අකුසල් රාශියක් පහනවා. අන්න මෙතන විනිවිද දකින්න අමාරුයි. අපිට මේ වෙලාවේදී කළ හැකි දෙකක් තියෙනවා කියලා අපිට විනිවිද දකින්න අපිට හිතෙන්නේ ආවොත් බැනිය යුතුයමයි. ද්වේෂමයි. එහෙම නැත්නම් ව්‍යාපාදෙමයි. මේ මනාපයක් ඇති කිරීම නිසා මට අකුසල් පහල කරා කියලා මේකට මම කියන්නේ සදාචාරවාදී. ඒ නිසා මේ සදාචාරවාදී යන කෙනාට සීල ශික්ෂාවේදී උදව් වෙනවායි. සමාධි ශික්ෂාදී උදව් වෙනවා ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ ආට අරස්සාව ලැබෙන්නේ ඔකිලකේ සදාචාරයෙන් නෙමෙයි Tamange හිතේ මතුවෙන මනාපමනාප දෙකෙන්. ඉතින් දිහාට තේරුම් ගන්න වෙනවා මොන දේ දැක්කත් මොන දේ ඇහුවත් ඒ දකින අහන දේ නෙවෙයි කෙලස් තියෙන්නේ ඒ දකින අහන දේ විශේෂයි මනාපමනාපේ පහල කරන මගේ රුචි අචුකම් වල කෙලස් තියෙන්නේ. මගේ පෞරුෂත්වයේ කෙලස් තියෙන නිසා කෙලස් ඇති වුණත් නැවත කෙලෙස් නොඋපදනා ප්‍රවාහයට යන්න පුළුවන් නම් සතියට යන්න පුළුවන් නම් යාට තේරෙනවා කෙලෙස් අහෝසි කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා. මේ තමයි කෙලෙස් අහෝසි කිරීමේ වැඩපිළිවෙල. මේ පේනවා මේ පැත්තට ගියොත් මෙච්චරක් කෙලෙස් උපදිනවා. මෙතෙන් ආවොත් ආරසයි. මම එතෙන්ට ගිහිල්ලා දැකලා සද්දිත් ඇහිලා පාසලපත් ඇහිලා ඇත්තගත් ඇරිලා. එයා දන්නවා මට බුදුන් සී වෙනවා, ධර්මයේ සී වෙනවා, සංඝයා සී වෙනවා, සීලේ සී වෙනවා, බයලජ්ජා පානවා. එතකොට මෙතෙන්ට ආවනම් අර උපදින්න තියෙන කෙලෙස් රාශිය නොයිපද වීම මොන පොතකින් මොන ක්‍රමෙන් කියලා දෙන්නේ. එතනම ඉඳගෙන ඒක අත්දකින්න පුළුවන් මෙහෙට ගියොත් අපාය මෙහෙට ගියොත් නිවන. හැම චිත්තක්ෂණයක්ම තීර්ණාත්මකයි. හැම චිත්තක්ෂණයක්ම තීර්ණාත්මකයි ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. අපිට කොයි දේ දැකලා හරි කමන්නේ අහලා හරි කමන්නේ මේ මනාපමන අපේ පහළ වුණා නම් ඒකේ අමන අපේ පහළ වෙනට තමයි කියන්නේ ව්‍යාපාදේ කියලා. ඉතින් ඒක තියෙනවා නම් යාළඟ මෙත්තා චේතුමති වඩලා නෙවෙයි ඒක ඇවිල්ලා තියෙන්නේ නොවඩපු නිසා. වඩනවා නම් මෙතන තමයි අභ්‍යාසය. එහෙම අමනාපේ පහළ වෙනකොටම බලන්න එතකොට මම ආරක්ෂාවට කොහෙද යන්නේ? ക്ഷേම භූමිය කොහෙද තියෙන්නේ? නිර්මල තැන මොකද්ද? නික්ලේශී තැන මොකද්ද? ඒක දන්නේ නැත්නම් අසරණයි අනාතයිනේ. මරණ මොහොතේ ගියාම මොකද වෙන්නේ? වඩන ලද භාවනාවක් නැති, අරමුණක් නැති, සතියක් නැති කෙනෙක් කලබල වෙච්චාම මොනවල්ලයි? අන්ධකාරය අත ගන්නකොට මොනව අහුවේ? දැන් අපි මෙහෙම නෙමෙයි අපි කරදරයක් වෙන අවස්ථාවක් භාවනාවේදීම අරගෙන අපි නිතරම සතිය අරමුණ තියානින්. සතිය තියානින්. එහෙම නැත්නම් නික්ලේශී අතන තියානින්. ඒකට මේ හිතේ පිට යනව නැහැ කියලා කියන්න යන්න එපා. පිට පිට යන්නේ නැහැ කියලා කියන්නත් යන්න එපා. ඒ යන වේලාවක හරියටම යන නොයන අතරමැද ඉඳලා අර නික්ලේශී තැනට හිත නැමෙනවා නම් ඊට වැඩිය අරසාවක්, ඊට වැඩිය හිතසුවක්, ඊට වැඩිය බුදු බලයක්, ඊට වැඩිය ධර්ම ගෞරවයක් ඌට වැඩිය සංඝයා ඌට වැඩිය සීලයක් මොකක්ද අපි කොච්චර සීල් රැක්කත් මෙතෙන්දී හිත ගියා නම් තරහ ගියා නම් ඉතින් සීලේ අඩුපාඩුකම් හිතෙනවානේ සීලේ අඩුපාඩු නෙමෙයි හුඩක් කාට තියෙන ව්‍යාපාදේ මත වෙනවා ව්‍යාපාදේ මත නොකර සිටීමට නම් මෛත්‍රියෙන් බලන්න කියනවා තමන් වඩලද සති ධර්මය විවේක කැඩිලා බිඳලා යද්දී නැති වෙලා යද්දී විවේකීව මේක දිහා බලන්න පුළුවන් ගතිය එනවනම් ඒකට අපි තපස කියලා කියනවා එහෙම නැත්නම් අපි ඒකට කියනවා තාදී ගුණය කියලා. නොසැලෙන මනස කියලා. හැබැයි මේක පේන්නේ නෝන්ජල්කමක් වගේ. මේක පේන්නේ මේ මේ දැකලත් ඒ කෙරේ ක්‍රියාවත් උනේ නැහැ. නිකම් බයපක්ෂව. බුද්ධජනස දෙන උපමාව තමයි මේ වගේ කලබලයක් වෙන වෙලාවයි ඉබ්බා කට්ට ඇතුලට ගත්තා වගේ. Taman ගිදුරන් ටික ඔක්කොම ඇතුලට අරගෙන අරසා වෙන්න දන්නවනම් එයාට මේ මතුවෙන්න ඉඩ තියෙන මනෝවිතක් පහළ නොවී ඉඳී තියෙනවා. කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ කලබලයක් එනකොට කෙලෙසක් එන්න හදන වෙලාවේ කට්ටක් තියෙන්න ඕන අපිට. ඇතුළට ගන්න. සතිය අරසාව තියෙන්න ඕන. කර්මස්ථානයේ තියෙන්න ඕනේ. කොතනද හිත තියන්නේ කියලා තමයි දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඇතුළට ගන්නවා කියන එක බයක් නෙමෙයි. මොකද අඬු එළියට දැම්මොත් තමයි හිවලා කන්නේ. අඬු එළියට දැම්ම තමයි වෘක්කයා කන්නේ. අඬු ඇතුළට ගත්තොත් වෙන්නේ නැහැ. ඉතින් අඬු ඇතුළට ගැනීම නෝන්චල්කමක් කියලා කියනවනම් ඒ පරිණාමයෙන් තියෙන එක තමයි උත්තරේ. සමාදාහම් බෙක්ක මනෝ විතක්කේ හිතට විතක්ක පහළ වෙනවා. කුමරි බලනවනම් හොඳයි. සද්දෙත් හොඳයි පාසලව. ඇද්දගත් ඇරිලා. මේ ඔක්කොම තියෙද්දි තමන්ට මේ වඩන ලද අරස්සාව සත්‍ය පහළ වෙනවා නම් බලන්න ඒක අම්මා දීපේකක්ද අපිට? තාත්තා දීපේකක්ද? දන් දීලා ගත්ත පිනක්ද? පොත් කියවලා ගත්ත පිනක්ද? සීලෙන් මොකකින් අත්ආපේ කරන්නේ ඒක කෙනෙකුට එනවා කෙනෙකුට එන්නේ නැහැ. මම නැවතත් කියනවා කෙනෙකුට එනවා කෙනෙකුට එන්නේ. නමුත් මේක තමයි බුදුරජාණන්සේ ඇඟිල්ලෙන් අහලා හැටන්ලා කියන්නේ ඔන්න ඔතෙන් යනකම් ගියාට පස්සේ එතන ව්‍යාපාද හිතෙන්නේ නැති වෙන්න පුරුදු කරා නම් එයාට කියන්න පුළුවන් මං වඩලද මෛත්‍රී වඩනකොට කදාක ව්‍යාපාද නැහැ මොකද මම ව්‍යාපාදේ වඩන්නේ මෛත්‍රී වඩන්නේ ව්‍යාපාදේ පදනම් කරගෙන. එහෙම තු මැස්සෝ අහන්න තියා කන්ඩිෂන් කරපු සවුන්ඩ් ප්‍රූෆ් කාමරයක ඉඳගෙන නෙවෙයි. ඒකිටක මෛත්‍රී වඩන්න චිම්පන්සි උරා පුළුවන්. ඒක නිින්ද කරන්න එපා. ඒක පටන් අරගන්න. ඒක ඉගෙන ගන්න. ඒක ලියලා බලන්න ෆීල් එකට බැසලා පස්සේ. අනතුරක් ආපු වෙලාවේ. අපිට ඒකීදීත් අර වගේ විවේකීව මේක බලන්න පුළුවන් නම් එතන වැඩෙන වැඩිම මෛත්‍රී චේතෝ විමුක්තියේ සතිය සම්බන්ධව නැත්නම් සති සම්බොජ්ජංගේ සම්බන්ධව විවේක විරාග නිරෝධ ඔස්සග්ග පරිණාමයේ තැනකට ගෙනියනවා එදාට තේරෙයි කවදාව සංසාරේ මේ පරිේශණය කරලා නැහැ කියලා. කවදාකවත් මම මෙතෙන්ද ගිහිලා නැහැ කියලා. අනේ එදාට බුදුහාමතුරු අමුතුවෙන් පේන. මේ බුදුහාම මොකද්ද මේ අපිට දෙන්න හදන්නේ? ඒකට සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ මේ ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්වන්නේ මොකද්ද කියලා. ඒතර මේ පොත්වල ධර්මයේ තිබුණට අපි මේවා කියවනවද? අපිට තේරෙනවද? අපි මෛත්‍රී කියලා වැඩක් කරනවා. ඒක හොඳයි ආරම්භයට. නමුත් ඉවර වෙන්නේ කොහෙන්ද? අන්න එහෙම කෙරුවොත් මේ විදිහට මෛත්‍රී වැඩුවොත් බුදුහාමස් කියනවා සුබ පරමහම්බික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඊත පඤ්ඤත් පිකලෝ බිකුණෝ උත්තරින් අපට විජ්ජන්තෝ. සුභෙමයි දකින්නේ. කුමරියක පාසලඹ දලුවත් මට සුබයි. මොකද මම සත්‍ය කඩාගත්තේ නැහැ. වෙනද නම් ඒක තියෙන නද කින්න පතන් කියන හැබැයි හොරෙන් බලනවා ඒ කොච්චර නද කින්න පතන් කියවයි. ඒක ලිවෙල්ල බලයි. ඒකනේ අද තියෙන දෙල්ලම. ඔය පාරාණි දෙන හැම හෙළුවෙන ගෑණියක් දිහාම බලනවා ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන බල්ලි වල ඒ කම්පැනියට බයි. බලන්න මේක මේ මේ මේ ගෑණියක් හෙළුවෙන් කියන නැතුව බඩු විකුණන්න බැරිද කියලා. හැබැයි පොඩ්ඩක් වෙලා කාර් එක ඇක්සිඩන්ට් වුණත් පොඩ්ඩක් බලහන් ඉඳලා තමයි ගන්න. ඒ දෙකේ මනාපමනාප දෙක මේ ළඟ ළඟ කරකේ. අන්න ඒ වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් නම් ඔබගේ ස්ටියරින් වීල් එකේ නෑ, වින් ස්ක්‍රීන් එකේ නෑ, ඉන්නේ කොතනද, ඉස්සරහා මිනිහටත් අපලයි, පස්සේ මිනිහටත් අපලයි, ඇක්සිඩන්ට් වෙන්න තියෙනවා. ඒ නිසා මෙතනදී ගන්න පුළුවන් සතියක් තියෙනවනම් ඒ දේ දැකිද්දිත් මට සත්‍ය පවත්වන්න පුළුවන් කියලා ලාවට හරි වැටුනොත් ඒක සුභයක් තමයි. සුභේ පරම කරගෙන තියෙන්නේ. නිසා එකක් කියනවා හිතමනාප වෙන දේවල් දිහා බලන්න එපා. ඒව ගැන කතා කරන්න එපා. ඒ කාටවත් නැවත පුනරුච්චාරණය කරන්න එපා. ඒක මහා සාපරාධි අපරාධයක්. පත්තරේ බලන උදේ ඉඳලා හැන්ද වෙනකන් කුණු හරප කියන්නේ. පිච්ච අපරාධ ලෝකේ තියෙන ඔක්කොම ගෙනත් දානවා. නිවුස් රීල් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. රේඩියෝ එකේ මොනවද කියන්නේ කියලා බලන්න. තියෙන හරියක් කුණු හරපන ඕක නැතුව අපිට බේලක් නොකා ඉන්නවා ඉන්න පුළුවන්. පත්තරේ බලන තු ඉන්න පුළුවන්. ටෙලිවිෂන් බලන තු ඉන්න පුළුවන්. රේඩියෝ එක බලන්න අහන්න තු ඉන්න පුළුවන්. දැන් මෙහි ඉන්නකොට ඒකනේ ගෙදර ගැන කල්පනා වෙන්නේ. ගෙදර ගියම අර පොලිමේ බලාගෙන අර ටික බැලුවේ නැත්තම් ඒ කුණු කන්දල් ටික ඔළුවට දාගත්තේ නැත්තම් ඒකල කියන මම හරියට මෛත්‍රී භාවන කරන මට ඉඳලා කේන්ති යනවා. කේන්ති යන්නේ නැත්තම් තමයි පුදුම වෙන්න ඕනේ මේ කක්කාවට. ඒක නිසා සුභේ පරම කරගෙන දකින්නම් ඒ වගේ නරක දේවල් අපේ ලොකු සංස්කෘතියේ තියෙන අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න පුවත්පත් අසලකටවත් නොගතියි. සල්ලි දීලා මේ අරගෙන අපේ දරුවෝ නාශ වෙන හැටි මේ උපකරණ යන්ත්‍රෝපකරණ අම්මලා තාත්තලා ඕවර් ටයිම් කරලා ගෙනල්ලා තිබ්බට පස්සේ දරුවෝ පාවිච්චි කරන හැටි ඕගොල්ලොමයි දකින්නේ. මට දරුවොත් නැහැ මට උපකරණත්. ඒකල කියනවා මේ බලන්නකෝ දරුවෝ අපිට වෛර කරනවා. වෛර නොකර බෑ. උන්ට මේ කුණුහරුප ගෙනත් දෙන්නේ ඕගොල්ලෝ. උන් වදනකොටම ඒවත් එක්ක වදන්නේ නැහැ. දුන්නට පස්සේ ඕක තමයි වෙන්නේ. ඒක නිසා මෙත්තා චේතුමති කියලා කියන්නේ ද්වේෂය එහෙම නැත්නම් මනාපමනාප දෙකදී වෛර නොකර සිටීම මිසක් වෙනම මෛත්‍රියක් කියලා එකක් නැහැ. එහෙම නැත්නම් ව්‍යාපාදේ නොකර සිටීම ඇර ඒක කරලම ඒකෙන් ගොඩාවට පස්සේ පේනවා මොනතරම් සුභයක්ද මේ ඇස් දෙක ඒ පැත්තට ඇදුනට භාවනා කරන මනසට විවේක ස්ථානයක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ සුභේ පරම කර තියෙනවා. උත්තරින් අපට විඥාන්තස අවසාන නිවන දක්නාතෙක් මේ භාවනාව සුභේ පරම කරන නිසා බුදුරජාණන් වහන්සේට නමක් දීලා තියෙනවා සුගත කියලා. ඒ ඊටාම දුෂ්කර ගමන සිනාශිෂී ගමන් කිරිය බුදුහාම. කාටත් ඒක සිනාශිතී යන්න පුළුවන් ප්‍රතිපදාවක් අපිට දීලා තියෙනවා. බුදුජානසේගේ ගුරුවරෙක් ඇතුව නෙමෙයි. ධර්මයක් ඇතුව නෙවෙයි ශීවපසදායක ඇතුව නෙවෙයි භාවනා මධ්‍යස්ථාන ඇතුව නෙවෙයි හොයාගෙන ගියේ ඒකලත් මේක ලස්සනට ගියා අපි ඒ නිසා කවදාකවත් නරකන කතා කරන්නත් එපා ඒ ඔක්කොම තියෙදි හොඳ පැත්ත සුබ පැත්ත බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය එතන පටන් හැමදාම පිපිච්ච මලක් වගේ බොහොම සක්‍රියව නරක දකින්නට ගැන කතා නොකර ඉන්න නොදැක්කා වගේ නෑ වුණා වගේ හොඳ පැත්ත විතරක් කතා කරන ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ නිවන නෙවෙයි. නිවන දක්වාම යෝගාවචරයට හම්බ වෙන මේ හොඳ යාන යානි කතාවේ වත්තු කතාවේ කියනවා හොඳ යානයක් මේක. හොඳ වස්තුවක් මේක. මේක නිතරම බලන්න පටන් අරගත්ත පස්සේ මේක වෙනමම බෝ වෙන ලෙඩක් බවට පත් වෙනවා. ඕනෙම gedaraක එක මිනිස්සෙක් මේ වැඩේ කරනවා. ඕනම කන්තෝරුවක එක මිනිස්සෙක්ම වැඩේ කරනවා. ඕනම ඉස්කෝලේක එක එක මිනිස්සෙක් මේක කරනවා. අනික් කටියට තේරෙන පටන් ගන්නවා මේ මිනිස්සයා හැමදාම හොඳ පැත්ත විතරයි බලන්නේ නායකත්වයටපත් වෙනවා. ඒක නිසා ඔක්කොමලා නිවන් දකින්න ඕනේ නැහැ. ගෙදර ඔක්කොම එක්කෙනෙක් කරන්ඩ ආන්නේක පුරුදු වුණාට පස්සේ තේරෙයි අපි මෙතෙක් කල් ඔළුව කුරුවල් කරන වැඩ කරලා තියෙන්නේ බුදුහාමතෝ පෙන්ලා තියෙන විදිහට මේ මිත්‍සා චේතෝනුත්‍ය හෝ සති සම්බොජ්ජංගේ වඩනවනම් ඒ මට්ටමට ඒ සැලෙන වෙලාවේදී තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි වඩන ලද භාවනාව අපිට මේ මඩේ හිටපු ඉන්නක් වගේ වැනෙනව වෙනුවට ඒ සැලෙන වෙලාවේදී මම සරණ යා යුතු තැන පිහිට ලැබිය යුතු තැන ക്ഷേමය මට තියෙනවා ඒකට යන්න පුළුවන්කම තියෙන එක බුදුන්ටත් වැඩිය වටිනවා ධර්මයටත් වැඩිය වටිනවා සංඝයටත් වැඩිය වටිනවා ඒක තමයි ඒ වෙලාවේ සීලේ බාටපත් වෙන්නේ මේක නිතරම සිද්ධ වෙනවා නම් මොන තරම් සාන්තියක්ද කියලා බලන්න ලෝකයාට මේ කරන කෙනාට යාට තේරෙනවා නේ මෙතෙක් නොගිය ගමනක් යන්නේ කියලා. ඒක නිසා අන්‍ය තීර්ථක ප්‍රාප්තනෝ ඒව කරනකොට මේ වගේ මේක වඩන්නේ කොහොමද? ඒක යන්නේ කොහොම සුභය තියනවායි කියලා හෝ අවසානේ කොතනද යන්නේ කියන එක දන්නේ නැහැ. ඔහි කරනවා දිගප්පල්ලක් දන්නේ. නමුත් ਸਰවචනංශ කියනවා භාවනා කරනකොට කතම් භාවිතා කිං ගතිකා කිං පරමා කිං ඵලා කිං පරියෝසానా කියලා මේ මෛත්‍රිය යොදන්න ඕනේ හිතේ යමනාපේ පහළ වෙන වෙලාවට ඒ යමනාපේ වෙනුවට හිතේ ඉදු දෙයක් හිතේ ඉදු යුතු එකක් තියෙන ඕනම සංසිද්ධියක නරක පැත්තක් තියෙන හොඳ පැත්තක් තියෙනවා නරක පැත්ත කතා කරන මිනිහ අසත්පුරුෂයි අසද්ධර්මී ඒ වෙනුවට හොඳ පැත්ත බලන එක නම් හැමදාම තමනෝ සිනා වෙනවා ලෝකෙත් සිනා වෙනවා ඒ නිසා කියනවා යම් කිසි විදිහකට මේ හොඳ පැත්ත බලන සුබ පැත්ත බලන ගතිය නොතිබුණා නම් මේ ලෝකේ තියෙන දුක්ඛන්දත් එක්ක බලන ලෝකෙ පෙරලෙන්න ඕනේ කියලා. තියෙන්නේ හති කොන දුක. නමුත් ඒකේ හොඳ පැත්ත බලන ගතිය, සුභ පරම කරන බලන ගතිය තියෙන නිසා සමහර සත්පුරුෂෝ මේක තුලින් දුක්ඛ සත්‍ය මතු කරගන්නවා. මතු කරලා මේ අපුල ජනක දේ තුලින් ධර්මයක් මතු කරනවා. පවුගෙන දෙන දේ තුලින් ධර්මයක් මතු කරලා දෙනවා. ඒ වගේම ඊටාම නපුරු දෙයක් දැක්කත් ඒකෙම සුභයක් දකින්න අනේ මට ධර්මී ඉගෙන ගන්න හම්බුනේ මේ කුණු කන්දල නිසා තමයි කියලා මේ දේවල් මොනව පෙන්වන්න හැදුවත් උලිලි පාන්න ගියත් Taman ඒකේ ගන්න පණවිඩේ. ගන්න ඕජාව Taman අතට එනවා මේ මෛත්‍රී චේතෝ මුත්‍රි මේ විදිහට සූරව දක්ෂව වන්නේ. ඒ නිසා බලාපොරොත්තු සුන් කරගන්න එපා මෛත්‍රී වන්නකොට හරියට වැඩේ කරු නැත්නම් ව්‍යාපාදේ එනවා. හරියට වැඩේ කෙරුවොත් ව්‍යාපාදේ හැම එකක්ම මෛත්‍රියට නිමිත්තක් පාටපත් වෙනවා. ඒ නිමිත්තක් පාටපත් කරගැනීමේ සූර භාවයේ දක්ෂ භාවයේ වැඩිවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් අත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා